යෝගාචර මහා සංග්‍රහයෙන් අවසරයි මේ නිවාසික උපාසක මහත්වරු සම්බන්ධ කරගෙන චාරිත්‍රානුකූල සිනසුරාදා පවත්වන ධර්ම සාකච්ඡාටයි මේ රැස්ුණි මේ අපි පවත්වන චාරිත්‍රයේ මුල්ම විනාඩි ස්වල්පයක් අපි විවස්ථා සීපත් කරන්න ගත කරනවා ඊගාවට වාරයේ පැමිණිච්ච ධම්මපද ගාථාවක් ඉදිරිපත් කරගෙන ඒ ගාථාවේ අටුවාව අසුවිම් කතාවල් මුල් කරගෙන තමයි ධර්ම සාකච්ඡාවට මෙන්න මෙන්න මේ වෙලාවට සභාවේ කාටත් ඒක විවෘත සාකච්ඡාවක් බාටපත් කරගෙන කමටහම් පිළිබඳව වෙන සාධාරණ ප්‍රශ්නක් ඉදිරිපත් කරන සාකච්ඡාවක් ගන්න පුළුවන්. මේ අයිති මේ වෙලාව වෙනවා සමාජලට මෙල්බන් කට්ටිය සම්බන්ධ වෙනවා අද එහි පසලොස්සකින් තියෙන සීල් දවස. මේ ඒත් සමාජ ප්‍රශ්න වශයෙන් සහ මේ ඇදීම් වශයෙන් සම්බන්ධ වෙනවා. ඉතින් මුලින්ම තියෙන ව්‍යවස්ථා කීම වශයෙන් අද අපිට ඉදිරිපත් වෙලා තියෙන යෝගාචර දිනචරියාවයි. මෙහි මේ අංක 20 25ක් සඳහන් වෙනවා. සියලු දෙනාගේම ගැදලා ගැනීම පිණිස මම මේ කියවනවා. ආගිත් කාරුණික අවධානය මේ දෙසට යොමු වේවා කියලා කර්මාවෙන් මතක් කරනවා. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සුමීරි නිවන් සපතෙන් සැනසෙනු කැමැති දීපුදා සසුන්ගත යෝගාවචරය විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබා ගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිරිත විය යුතුය. අවදී වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටන, ඇදුරු උවටන, ගිලන් වැඩිහිටි උවටන යන තන්හි සුදුසු කල්ලි යෙදී ඍෂිනම් හීල් දන් කිස සඳහා බොජුන් වලට ගොස් නොපමාව එයිවත් සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැඟු බවුන් නියත කිසෙයේදී පිටුසඳා gediye දෙවීමට පළමු පිරිසුදු පැනින් දෙව වූ පාත්‍රය තවිතේලා තන්පත් කොට තැබිය යුතුය. පින්ඳ පාතේ සඳහා gediye හැඬවූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන්ගත් සිතින් નિયમિત තැන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසරදී මෙත් කමඨහනින් යුතුව පිටුපිනිස හැසිර පිටුපිලිගෙන බෙරලා එන කලද කමඨහන් නොවැරා යුතුය. ගොජුන්නල වත්සපයා දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන්හි යෙදී පිරිවැහුම් පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස 5ට පමණ වත් පිළිවෙත්ති යෙදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමාළු ආදීන්ගේ සුව දුක් සොයා විසිනාන් ගිලන් පස කිස සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙර යම අවසන් වනතුරු පිරුවහන බණක් නැතහොත් කමඨහනින් කල් ගෙවා අලියොමට පෙර අවදි වීමෙන් විමුයි සනිටුවාන් කොටගෙන රෑ 10ට නිද්දෝපගත විය යුතුය. තමාගේ සියලු වැඩසටහන් සනිටුවාන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගේ අවසර ඇතුව ධර්ම දේශනා කර සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරික බව සිහියේ තබාගෙනම ඒ කාලයේ සීනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති වන හේයින් හේයින් මුළුමනින් ආරක්ෂා වීමට සිතරගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මඟක් වන හේයි. නියම සමනාකල්පේ රහසත් එලි පිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කරගැනීම යෝගාවචරයාට සුදුසුය. ඉබඳ දෙයිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය සමනාකල්පය යන මේවා නොබින්දිනසේ එහියදී යුතු බව කලින්ම හිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසික් නැතොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පින්නපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරියරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබේ යුතුයකම නම් අනුන් මැද තමන්ගේ ගුණවත්කම් හපංකම් හොවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන නියම පිළිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පාසු වෙයි. වැඩ කටයුතු දෙක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇලීමයි ඒගොල්ලේ. අපි කිච්චා හිටියේ බහැර පිළිසිදුව නිතර රැකගැනීමෙන් දස ධම්ම සුත ආකාංකී සුතාදී සූත ධර්මයන්ද සංවේගවත් සූත දවසකට කීප විටක් සැලකමින් ඇතුළත පිළිසිදුකම දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් වමන සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබා ගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිළිසිතුටත් කිරීමන සිතරගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුන්ට වද්දක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාseම සංවාසාරහ නොවන්නා ගැටීම කුර ගුණ පරිහානියට හේතු වෙන වගද තදින් සිතරගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමී කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණ ලෙසද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි උගෙන එහියදීම ඔබේ පරි මේ සීල පරිපූර්ණට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයක වීමට උත්සාහගත යුතුය ප්‍රමාණයේ ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුද යෝගාචර தත්වෙට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම් දතහැර දැමිය යුතුය සහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයෙන් පොතපත පවා අධික කොට කසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍රය අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාසු කතිකාවතහ මෙම ස්ථානයේ කතිකාවතරද එකක වැඩගෙන යාම මෙහි වෙසෙන ඔබේ අන්‍යයන්ගේ පාසෝ සඳහාගෙන ඇත. එහිණය ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. දැන් මේ කියවන්නේ දුනේ දිනචරියාව මේක ගොඩක් වික්ෂුන් වහන්සේලාට අදාළ දෙයක්. ඉතින් අනික ඇත්තොත් වික්ෂුන් වහන්සේලාත් එක්ක සමීපවස්තු කරන නිසා දැනගත්තට වැරද්දක් නැහැ. අපි දැන් බලාපොරොත්තු වෙමු ධම්මපද ගාථාවට අහුම්කම්. වික්‍රද්ද විපත. උපරි වචන පවසන තැනක්. කෝකාලිකය අරබ. සරත් නුවර දෙවුරම. යෝමුක සංඤතෝ වික්ඛු මත්ත භාණී අනුද්දතෝ තමයි කෙරේ මම හිතන්නේ. මధుරං තස්සභාසිතං වෙන කිගට කියපා. නෑ. ජීවිතයේ අත්සඤ්ඤතෝ. මුඛ සංඤතෝ මත්තබාණී අනුද්දතෝ යෝ වික්ඛු අත්තං ධම්මං ච දීපේති තස්සභාසිතං මధుරං වාචේ හටේ සංවරය ඇති නිවුන සිතති අරුතද දහම්ද මනසේ පවසනෝගේ වචනය වචන මිහිරිය අර්ථ මුවින් සංයත වූ ඔබ හීනයක ඔබ දුදනයක ඔබ දුස්විලයකයි අනුන්ට නිගාකොට ගටා බැඩීමෙන් හා බුරුකීම් කේලාවකීම් පරපුවක් කීම් හිස්බස් දෙලීම යන සිව් දුසිරිතෙන් වැළකීමෙන් කතරැකගෙන සංවරයෙහි පිහිටියා වූ මමන දැන බණනතුළු වූ නුවණින් කටයුතු නොකටයුතු පිරික්සා කියන්නා වූ නිවීගිය සල්කම් හිත සිතත්තා වූ යම් මහණෙක් පෙළ අරුත් හා පෙළ දහම් දක්වයිද ඒ මහණවගේ වචනය මිහිරිය පෙළ වූ ලෙස අරුතද අර්ථත ගැලපෙනසේ පෙළද මනාවට පවසන මහණවගේ වචන මිහිරිය කනට සතුට වඩන්නේය මුඛ සංයතෝ මුවින් සංවරෙහි සිටීමය මුඛනම් කටය වටින් පිටවන වචනයන්ගේ සංසුන්කමය මෙරමාහට අනුරට දයගොත් දොස් කුලමල දොස් විදීමෙන් හා දුර්දන දුසිල්කම් පවසා බිනීමෙන්ද බොරුකීම් කේලාමකීම් පරස්පස් දෙලීම් හිස්බස් දෙලීම් යන වචනයෙන් සිදුවන සිව් දුසිරිතෙන්ද වැළැක්මය මත්ත බාණී පමණ දැන කතා කිරීමය නුවණින් පිරික්සා යහපත අයහපත කීමය අනුද්දතෝ නිවුන සිතය කෙලතුන්ගේ පීඩා නැති සිතය අත්තං ධම්මංච පෙළ අරුතහා පෙළ දහමය පෙළවූ ලෙස අරුතද අරුතට ගැළපෙනසේ පෙළද මොනවට පැවසීමය නිදාණය කට නිසා වෙනසීම ඔක තමයි කියවේ දීපාල ඔක තමයි අර ඉබ්බගේ කතා තියෙන්නේ ඔක තමයි මහා කතාවේ කිව්වේ මේ බහුබහනි ජාතක තියෙන්නේ ධම්ම ධම්මාරාම සඳහමින් නොපිරින තනත්තා ධම්මාරාම තෙරුන් අරබ සවස් නුවර දෙව්රම ධම්මාරාමෝ ධම්ම රතෝ ධම්මං අනුවිරින් විචින්තයං ධම්මං අනුස්සරම් භික්ඛු සද්ධම්මාන පරිහායති අන්නය ධම්මාරාමෝ ධම්ම රතෝ ධම්මං අනුවිචින්තයං ධම්මං අනුස්සරම් භික්ඛු සද්ධම්මාන පරිහායති වාචය ධහමෙහි යලුණු ධහම නැවත නැවත සිහි කරන දැනත්තා සදහමින් නොකිරියේ අර්ථ දහම ඇලුම් ඇති නිවන් පසක් කිරීම සඳහා වැඩි යුතු පිරිය යුතු සමත් විවසුන් දහමි ගැන රැඳී යෙදී නිතර වෙතන හේයින් එයම අරම් කොට ඇති සමත් විවසුන් දහමි ඇලුනා වූ සමත් විවසුන් දහම නැවත නැවත සිතන්නා වූ වැඩූ පිරු ඒ ඒ භාවනා පිළිවෙති පිළිවෙත් නොනැති රැක ගැනීම වශයෙන්ද ජීවුන කර ගැනීම වශයෙන්ද නැවත නැවතත් මෙනෙහි කරන්නා වූ සමත් විවසුන් දහමන නැවත නැවතත් සිහි කරන්නා වූ මහානතම සදහමින් නොපිරිහේ සත්‍තිස් භෝගිකගේ දහමින් හා නවලෝතුරා දහමින් පිරිහීමට නොපැමිණෙන්නේය ධම්මානුව දහම්මි ඇලුම් ඇති කුඹුල්ය දහම්මි නිතරයදන බැඳෙන තැනැත්තා ඒ දහම්මෙහි ඇලුම් කොට වසන්නේ ධම්ම සමත ඕ තෙරුවන් සරණයි භාවනා වශයෙන් අමිනහන්ත සුබ උදෑසන විශේෂයෙන්ම පරක්කුණා නම් තන් පස්සේ මේ දෙසක් පිටට තෙල් හින්දා ස්වාමීනාන්ත කට්ටිය වැඩි අපි සම්බන්ධ වෙන්නම්. හොඳයි අපි සාකච්ඡාව පටන් ගන්න තියෙන්නේ ධම්මපද ගාථාවකට වික්කු වර්ගයේ 26 වෙනි ගාථාව යන්නේ. දැන් එනං අහුම්කම් දෙන්න. ධම්ම සමත ධම්ම සමත භාවනා විදර්ශනා භාවනා වශයෙන් දැක්වෙන දෙවැදෑරුම් භාවනාය සමත භාවනා කෙලෙසුන් සංසිඳ වීම සඳහා වැඩි යුතු පිරේති කමඨාන් භාවනාය විපස්සනා භාවනා අනිත් දුක් අනත් යන තිලගුණ භාවනාය ධම්මං අනු විචින්තයං දහම් නැවත නැවත සිතන කුරුගුල්ලය වැඩූ පිරු ඒ සමත් වියසුන් දහම් පිරිහීම පිරිහීම පසට යා නොදී නිතර රැක සිටීමය ධම්මං අනුසරං දහම දහම් නැවත නැවත සිහි කරන කුරුගුල්ලය සමත් වියසුන් දහම් හැම විටම අමතක නොකොට සිහි කිරීමය සද්ධම්මා සදහමෙන්ය සද්දි සත්‍තිස් බෝ පැකි දහමෙන් හා නවලෝතුරා දහමෙන්ය. නවලෝතුරා දහම් සෝවාන් සෙදගමි අනාගමි රහත්ම යන මඟඵල සතර හා නිවනය. නිදාණය රහත්ඵල සඳහා වෑයම් කිරීම ධම්මාරාම තෙර සවැත්නුවර දෙව්රම් මිහිරදී බුදුරදුන් වික්ෂංගුන් අමතා මෙසේ වදාළසේක මාණෙනි මෙතන් සිට සාරමසකින් මාගේ පිරිනිවීම සිදුවන්නේය එවෙලෙහි රහත් වහන්සේද පුරුදුන් වහන්සේද බුදුරදුන් පිරිවරා ගත්හ රහත් වහන්සේ ලෞතුරන් නැනින් දහම් තත්ඵලකා වැඩ සිටිති. බුදුන් වහන්සේ දුක් හඬති කඳුළු වගුරුවති. දේවාන්ද රැස්ස අහෝ බුදුරජාණන් පිරිනිවන් පානා බව වදාළසේක අපි කුමක් කරමුදයි බුදුරජාණන් කෙරෙහි ලෙන්ගතුව එනෙහින් කතා කෙරෙති. ධම්මාරාම නම් කෙරනම බුදුරජාණන් පිරිනිවන් පානා බව වදාළසටියේ අහෝ මම මඟ ඵලයකට පවා නොපැමිණෙමි. මම බුදුරජාණන් ජීවත්ව සිටියදී සත්‍යීමට වෙරවල් දෙමි සිතා ඒ කෙරෙහි ඔවුන් හා එක්ව කතා කතා නොකොට හුදකලාවේ භාවනෙහිම භාවනාවේහිම සිත ලවා වෙතති. ඒ බැව් නොදත් වහන්දෑ මෙසේ අසති. අවස්නි ඔබ කුමක් කරන්නේද? ඔබට බුදුරදුන් කෙරෙහි ලෙන්ගතකමක් නැද්ද? ධම්මාරාමතර නිහඬව සිටි. වහන්ද ඒ බව බුදුරදුන්ට සැලකලහ අපි බුදුරදුන් වහන්සේගේ විරිණවන් පෑම සහ දුක් වෙමින් එක්ව කතා කරමින් කල්යවමු. ධම්මාරාමතර ඒ ගැන පිළිප්සා නොකොට තනියම හිඳින්නේ යයි කීහ. බුදුරද ඒ තෙරුන්ගේ අදහස් දනි. එහෙත් ඒ සමූහය අතරදීම පැවතීම සඳහා ඒ තෙරුන් කැඳවා මෙසේ වදාළේය. බුදුරදහු ධම්මාරාමේනි බුදකලාව කුමක් නිසා වෙසෙන්නේ හිඳ? ධම්මාරාමතර මම බුදුරදුන් ජීවත්ව සිටියදී මඟපල් පැමිණීම මඟඵල පැමිණ නිවන් දක්නා පිණිස භාවනාවේ යෙදී වෑයම් කරමි කීයේය බුදුරදහු ඒතරුන්ට පසුතම් මා කෙරෙහි සෙනෙහ ඇති යමෙක් වේනම් ධම්මාරාම තෙරුන්ෙන් පිළිපැතිය යුතු බව වදාළහ ඒ නිමිති කොට දහම් අරම් කොට ඇති ධම්මෙහි යලුණු ධහම නැවත නැවත සිතන නැවත නැවත සිහි කරන මහානතම සදාමින් නොපිරිහේ යයි වදාරා ඒ තෙරුන් තාත්ඵල පිට වූ සේක අද ඒ පැත්තට ඇහෙනව හොඳද? ඇහෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපි මේ ධම්පද ගාථාවේ හැටියට පටන් අරගනිමු ප්‍රශ්න තියෙනවා නම් අවස්ථානුකූලව ඉදිරිපත් කරගන්න කියන්නේ මේක සාමාන්‍ය ඔය ධම්මාරාමෝ ධම්මරතෝ භික්ෂුව ඔය කතාව විපස්සනා භාවනා මධ්‍යස්ථාන වල හරියට තෙද ගන්නලා උප ගන්නලා කුළු ගන්නලා පෙන්නනවා මොකද මේ විපස්සනා භාවනා මධ්‍යස්ථාන වල සාමාන්‍යයෙන් චෝදනාවක් තියෙනවා පාංශකූලට යන්නෙත් නැහැ පිරිත් කියන්න යන්නෙත් නැහැ දැන් නම් විපස්සනා භාවනාවක් දැසනොත් ඔවා කෙරෙනවා නමුත් සාමාන්‍යයෙන් කෙරෙන්නේ නැහැ ඒගොල්ලෝකට ඒක නිසා කියනවා මේ සාසනික වැඩවලට සම්බන්ධ වෙන්නේ නැහැ ඒගොල්ලෝ මේ ආත්මార్థකාමීව වැත්ත කරලා භාවනා කරන જાතියක් කියලා හරියට චෝදනා තියෙනවා ඉතින් ඒ නිසා විපස්සනා භාවනාවක් දැසනට එන යෝගාවචරින්ද වැඩිය අලුත පැවිදි වෙන ඇත්තන්ට ඕක ඔලුවට ගහනවා අපිට බණක් ඉගෙන ගන්න වෙලාවකුත් නැහැ පිටිත් කියන්න දන්නෙත් නැහැ අපි බුද්ධ ශාසනය නෙවෙයිද හරි මේ කියලා ගොඩාක් වෙලාවට මේ මේ ලෝකයා විසින් පටවන්න හදන තේ මේ විස බීජේ පුළුවට වැටිලා මේ ශාසනය කියලා කියන්නේ බෙර ගහන එක කියලා හිතනවා ශාසනය කියලා කියන්නේ මේ කොඩි උස්සන එක කියලා හිතනවා ගෝසාව කියලා හිතනවා කම්බැල්ල කියලා හිතනවා ඉතින් මේකද අනික් ශාසනවල ඔච්චරයි තියෙන්නේ බුද්ධ ශාසනය දෙකක් තියෙනවා එකක් තමයි අනික් ශාසන වලගේ ගෝසාවක් තියෙනවා. ඒකට අපි බුද්ධ ආගම කියලා කියනවා. නමුත් බුද්ධ ධර්මයේ කියලා එකක් තියෙනවා. ඒක නිස්සද්දතාවය තුළ කරන එකක්. අරුවචනාංශයේ බොහෝම නිස්සද්දතාවයට කැමැති. ඉතින් අර නිස්සද්දතාවය අද අපෝ වෙලා බුද්ධ ආගමේ. ගෝසාවමයි ඉල්ලන්නේ. ඉතින් ගෝසාව නැති වුණාට පස්සේ අර යෙදෙන කෙනාට විපස්සනාවේ නිස්සද්දව යෙදෙන කෙනාටත් එකක් ඇතුළතින් සැක පහළ වෙනවා අපේ අතින් බුද්ධ ආගම කෙරෙනවද අපි ඇත්තම බුද්ධ ආගමේද අනිත් එක තමයි අනික් කට්ටියගේ කෙනෙහිලි. අනික් කට්ටිය කොච්චරක් කියනවා මේම කරන්න ගියාම කොහොමද මේ මෝඩින්ද සාසනය පැතිරෙන්නේ. ওই විදිහටම සත්පුරුෂ සංසේවනයේ මෙච්චාම මෝඩින් කරා කොහොමද සාසනය යන්නේ? ඒ නිසා ටිකක් ගෝදාව කැම්බැල්ලේ තියෙන්න ඕනේද කියලා. ඉතින් ඒක ඉදා ඉඳලා අද දක්වාම කියන දේ සෑම ශාස්ත්‍රීය වහන්සේ නමක්ම මේක ගැන කනගාටු වෙලා තියෙනවා. නමුත් එකම ශාස්ත්‍රීය වහන්සේ නමක්වත් බුදුහාමුදුරුවෝ ඇර කෙලින් ප්‍රකාශ කරලා දැම්මේ. අනික අතට තීරලා තියෙනවා මේක ටිකක් තියෙන්න ඕන ගෝලයෝ ටිකක් මගේ නම කීක කෑ ගහන එක හොඳයි කියලා පොඩි තල්ලුවක් තියලා තියෙනවා. ඉතින් අන්තිමට ගෝලයෝ නම කීක කෑ ගහන එක විතරයි කියලුවේ ප්‍රතිපත්ති අමතක කරා. නමුත් සරුවචනාංශයේ මේ අවසාන පිරිනුවම් පාන වෙලාවේදී මාස 3කට කලින් මේ ආයු සංස්කරණය අතහැරලා මතක් කරා මහණෙනි ඊට පස්සේ මම මගේ කය ගැන භාවනා කරන්නේ නැහැ නඩත්තු කරන්නේ නැහැ මේක මීට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්මයට ජාති ජරා ව්‍යාධි මරණයට ගොදුරු වෙනවා මේක දිරනවා දැන්. ඉතින් මේ මාස තුනේ දිරනවා ගණ්ඩ දෙයක් විතර වෙන්නේ ඊට පස්සේ අවුරුදු 80ක් වයසක මිනිස්සෙක්ගේ ස්වරූපේ පිටිපත්තු ලිජිමිලා හොඳු එල්ලිලා ක්ලාන්ත වෙලා වතුර සිබහ වෙලා හරි විහිසකටපත් වෙනවා. ඉතින් මේක දැනගත්ත ගමන් ඉතින් අර මෙච්චර කල්පෙන් කියලා කියලා හිටපු අනික් සාමාන්‍ය හාමුදුරුවෝ ඉතින් කනගාටු වෙන්න පටන් අර ගන්නවා අයියෝ බුදුහාමුදුරෝ දැන් පිරිනුවම් පානවා කියන. ඒ නිසා ඒගොල්ලෝ පිටිපස්සේ ඉඳගෙන වැඩිම මේ ජයත මේ ආදාහණය කරන්න ඕන. බුදුහාමුදුරන්ගේ දේහයට ජයට ආදාහණය කරන්න විශාල සංවිධාන. මොකද මේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ ඇත්තට මම හිතන්නේ නම වැටුනේ ඒ ස්වාමීන් වහන්සේ ගාථාවෙන් පස්සේ වෙන්න ඇති. කතාවේ නම් තියෙන මුලින්ම ධම්මාරාම ගලේ ස්වාමීන් වහන්සේ කල්පනා කරගත්ත මේ ගෝදාව වැඩි වෙන එක මට මගේ වැඩවලට පාඩුයි දරුවචනාංශයේ පින්නම් පානක මට සංවේගය උපදවා ගන්න දෙයක්. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ ගෝසාව අරගටි වැඩි කරනකොට මෙයා අඩු කරලා පැත්ත කරලා භාවනාවට බෙලමුණා. ඉතින් ඒකකොට අර හොරි හැදිච්ච මනසේ අනික් කණිකා සොරි සොරි කියලා යනවා වගේ අරලකට අර ගිහිල්ලා කියනවා මොකද එන්නේ නැත්තේ දැන් වෙනදා වගේ අපේ වැඩවලට මේ විශාල වැඩ කොටසක් යනවා නේද මොකද පැත්ත කරලා. ඉතින් අර ස්වාමීන් වහන්සේ දන්නවා මේ උත්තර දෙන්න බැරි නිසා ඔළුව පාත් කරගෙන ඉන්නවා. මොනවාවත් කියන්නේ මොකද උත්තර දෙන්න බෑනේ කියන්න බෑ මොකද සෙනගම ඉන්නේ ඒ ගෝසාතක්. පස්සේ මේගොල්ල මේගොල්ල කතා වෙනවා මේ වල්ස බලන්න මේ බුදුහාමුදුරෝ ඉන්න අන්තිම තිකේවත් මේ බුදුහාමුදුරු කියන අනුකම්පාව ලිංගතුකම නැහැ. කාමරෙට වෙලා තමන්ගේ වැඩ තමන්ගේ වැඩක් විතර බලා ඉන්නවා කියලා ඒ දේ කතා කරනවා. ඒ තම්බුනේ නෑ මේ ධම්මරාහවතරට පණිවිඩ කියන. පණිවිඩ කිය කියන්නේ ගණන් ගත්තේ නෑ. පස්සේ සරුවචනාංශර කියනවා. චෝදනාවක් කරනවා. මේ පිරිනොත් බාන්න මාස 3යි. මාස 3 ඉච්චි නඩු. මොකද නඩුව? ඔබ වහන්සේට ගෞරව කරන්නේ ගෞරව කරන්නේ නැහැ කියලා ඉතින් නඩුකාරයාට බුදුහාමුදුරුවයි ඉන්නේ ඉත්‍යයටත් බුදුහාමුදුරුවම තමයි නමුත් බුදුදහමසේ දන්නවා මේ මනුස්සයා කරන වැඩේ නමුත් අර කතාවක් කියලා තිනවා බුදුදහමසේ මේ දැනගත්තත් කාදා දෙපාර්ශවයේ කැඳවන්නේ නැතුව විනිශ්චයකට එන්නේ දෙපාර්ශවයේ කැඳවනවා කැඳවලා චෝදනා පක්ෂයට කියනවා මේ විනිශ්චය ශාලාවේදී චෝදනා කරන්න. එතකොට ඒගොල්ලෝ කියනවා සාමාන්‍යයෙන් මේ ඔබ වහන්සේ ආයු සංස්කාරය අරපු තැන ඉඳලා අපිට තිබුණේ ලොකු සංවේගයක්. අපිට මේ බණක් භාවනාවක් කණ්ඩ පොණ්ඩක් බෑ, දිනචරියාවක් කරන්නත් බෑ, අතුපසු ගන්නත් බෑ, හරි ශෝකයි. මේ මිනිසයා මොනවක්වත් කරන්න කච්චි කරලා භාවනා කරනවා. නැත්තම් කාමරෙටලා ඉන්නවා. ඒක ධම්මරාමතුන්ගේ බුදුන් දැවුව මේ චෝදනාව ඇත්තද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද අනේ ඔබ වහන්සේ පින්නම් පාන්නේ ඉස්සලා මට rahat වෙන්න. ඉතින් ඒකට බුදුජානසෙ තුන් සැරයක් සාදුකාර දීලා මේ <clears throat> කියනවා ධම්මාරාමෝ ධම්මරතු මොකද්ද ගාතාව? විචන්තියෝ. ධම්මං අනුකරම් බික්කු සම්ධම්මාන පරිහාය. ඉතින් මේ ධර්මයෙන් නොපිරිහි කටයුතු කරන්න ධම්මා රාමෝ ධම්ම රතෝ. ධර්මයට කැමැත්ත ධර්ම රතිය. මෙන්න මේක හුඟ දෙනෙක් මේ ධම්ම රතිය නැත්නම් ධම්මා රාම භාවය ඒ තම තම කියන මට්ටමින් යාගේ තේරුම් ගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් ධම්මරාමයේ කියලා කියන්නේ ධම්මරතේ කියලා කියන්නේ මේ ජීවිතයේම නිවන කියලා කියනවනම් ඒ මනුස්සයා ඉසගිනි ගත්තෙක් වගේ ඔය මොන જાති ආවත් එයාගේ නිවන පිණිස කටයුතු කරනවා. තව සමහරු කියනවා මේ ධම්මරාමයේ ධම්මරතිය කියලා කියන්නේ නිවනත් ඕනේ. නමුත් ඒක කී කියා ඉන්න බෑ. මොකද උංග දෙනෙකුට මේ ආර්ථික අසහනතා තියෙනවා, මානසික අසහනතා තියෙනවා, දේශපාලන ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඒ අභ්‍යන්තර සාසනේ විතරක්ම කියන්නේ නැතුව බාහිර සාසනෙත් එක්ක පිරිසට ලෙඩ දුක් හදාගෙන සුව සේවාවල් කරගෙන සමාජ සේවාවල් කරගෙන යන් කියලා. කොහොම ඔය පස්සේ ආපු කන අඟ ටික කාලයක් වෙනකොට ලොකු වෙලා සමාජ සේවාවල් විතරයි අර නිවන් දකින්න කතාව නැති ඊට පස්සේ සමාජ සේවාව විසින් නිවන් දැකීම වනසනවා. එනසුවාට පස්සේ වෙන ආගමකුයි අපේ බුද්ධාගමේ වෙනසක් නැති වෙනවා. ඒ නිසා ධම් මේකට කියන්නේ චෛතසිකයේ අර්ථය කියලා. දසමාර සේනාවල් වල සරුවචනසේ සඳහන් කරනවා කාමාතේ පඨමා සේනා ဒ ුතියං අරති උච්චති. මේක පිළිබඳව මම බැලුවා මෑත කාලේ කියලා තියෙන බණවල කවදාකවත්ම සාකච්ඡාවට ගන්න නැති මාතෘකාවක්. අරතිය කියලා කියන්නේ අධි කුසලයට කම්මැලි වීම. තමන්ට පැයක් හම්බ වෙනවා නම් දවසේ ඒ පැය මම මොකීටද යොදවන්නේ? අධික්‍රම කුසලයේ නම් මේ ජීවිතේ නිවන් දැකීම පිළිබඳ විපස්සනා වඩනවා. ඉතින් කෙනෙක් හිතනවා දැන් ඉතින් බුද්ධ සාධනයක් පිළිුණු වෙලා තියෙන්නේ ඕක මේ ආත්මෙම කරගන්න බැරි වෙයි. ඒ නිසා ලබනාත්මට කුසල් කිරීම පිණිස මම සමතේ ටිකක් වඩලා නතර වුණොත් ඇති. තව කෙනෙක් හිතනවා නෑ නෑ සමතේ කරනවත් ඔය භාවනා ඕනේ නිකන් සීල රැකගෙන හිටියත් මන්දයි හාමුදුරුකාව සීල නැති එකේ අපි සීල් රැකගෙන ඉන්නවා කියලා අධි කුසලයේ විපස්සනාතියෙදී මේ ජීවිතේ නිවනතියෙදී ditth ධම්ම සුඛේ ලබන සමතේට කොම්ප්‍රොමයිස් කරනවා. එහෙම නැත්නම් සමතේ වෙනුවට සීලයට ජීවිත ගන්නවා. සීලේ බැරනම් හිතනවා ඊට පෙරින් අර කොයි හොරකම් කරන්නේ නැතුව දාන දෙන එක. ආදි වශයෙන් එnde end end end අදි කුසලයේ තියෙද්දි ඊගාව කුසලයට එනදීගෙන යනකොට මේකට කියන්නේ අරති කියලා. ඉතින් මේක සඳහා තමයි ඔය කිතුල් ගහේ ගිය මිනිහා අර කතාව කිව්වේ. ඇයි කිතුල් ගහට ගිය කිව්වට පස්සේ කිව්වා මේ තනකොළ බලන්න. කොහෙද යකෝ කිතුල් ගහේ තනකොළ? ඒක නෙමෙයි බහින්නේ. අද ලෝකයේ තියෙන බුද්ධඝංකාරය ඔක්කොටම තියෙන ඔන්න ඔය අරතිය කියන විස බීජේ හැම කෙනෙක්ම කළ හැකි උපරිමයේ තියේදී ඊගාය ගැන කල්පනා කරනවා. මේක හැබැයි මේ මුළු සංසාරේ පුරාම පැතිරිච්ච රෝගයක්. මේ අවදාක සනීප කරන්න පුළුවන් නම් සනීප වෙන්න ඕනේ සරුවචනසේ වැඩ ඉන්න කාලේ එදාවත් සනීප කරන්න බැරි වුණා. එහෙම නම් සරුවචනසේ ආතර දිසාට බණ කියනකොට ඔක්කොම සියලු වැඩ බහා කරලා නිවන් දකින්න යන තිබ්බනේ. ඒත් ඉතාම සුළු කොටසයි ගියේ. ඉතින් ඒකට හේතුව මොකද? අපි ළඟ තියෙනවා මේ හේතු දැක්වීම කරුණු දැක්වීම කියලා කුප්ප ගතියක්. ඉතින් අපි ඒක හැම වෙලාවෙම පාවිච්චි කරනවා අර කිතුල් ගාර ගෙමිනියා වගේ ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. එච්චර තමයි මුළු ජීවිතේම ඔච්චරයි. පැවිදි වුණත් ඔච්චරයි, අරණේ ගත වුණත් ඔච්චරයි. ඕක තේරුම් ගත්ත දවසේ තේරෙනවා අපි විහිම්මයි මේ අපිට හම්බෙච්ච මේ ලස්සන වටිනා දෙයට කක්ක දාගන්නේ. දාගෙන ඉවරලා අපි අරමිනියට මේ මිනිහට ඉංග්‍රීසි කර කර ඉන්නේ. ඉතින් මේකේ තියෙන මේ හාස්‍යයි ගැඹුරයි උන්වයේ தත්ත්වේ කවදාකවත් Tamanට Taman වශයෙන් තේරෙන්නේ ආර්ය භාවයට එනකම් විපස්සනා ඥානවල ඉහළට යනකම්. ඉහළට යනකම්ම හිතන්නේ මේ මට මේ දේ කරගන්න බැරි වැස්ස නිසා, ආණ්ඩුව නිසා, එහෙම නැත්නම් මේ කර්ම නිසා, නැත්නම් අල්ලපු ගමනට ඕනියම් කරපු නිසායි කියලා හැම වෙලාවෙදීම අනුන්ට හේතු දක්වනවා. ඇත්තටම සියල්ල Taman ළඟ තියෙන්නේ Tamanට Taman ගැන එච්චරම විශ්වාසයක් නැහැ. හිතනවා මේ වෙලාවේ ඇරමිටියක් ඕන වෙයි, දඬුවටක් ඕන වෙයි, නැත්නම් මට තනියම නැගිටින්න බෑ කියලා. ඇත්තටම ඕනේ. දරුවචනාංශය ඕනේ අපිට. ධර්මය ඕනේ අපිට සංඝයා ඕනේ. නමුත් ඒක කරන්න පුළුවන් හරිය දරුවචනාංශය උපරිමයෙන් කරලා තියෙනවා. අපිට අපි ගැන විශ්වාසය ඇති වෙන්නම් සක්කාය දිට්ඨිය කියන මේ අපේ තුල තියෙන පිළිලේ නැත්නම් මේ මම මාගේ කියන හැඟීම එnde එnde එnde එnde දුර්වල වෙන්න වෙන්න වෙන්න අපි මේ ඇතුළත තියෙන ශක්තිය Tamange සීල සමාධි ප්‍රශක්ති මත රඳාපවතිනවා වැඩි ඒ සක්කාය දිට්ඨි වැඩි වෙන්න වැඩි වෙන්න රක්ෂණ සංස්ථාවන් ආණ්ඩුවේ ලොක්කෝ නිලතල ලස්සන ධර්මපම අදා. ඒ අදහන තාක්කල් සංසාරේ කැරක් කැරක් කැරක් කැරක් දිගට දිගට යනවා. අර ධම්මරාවේ ධම්මරතිය ධම්මරාමයේ කියලා කියන්නේ අධි කුසලයට කම්මැලි වෙන්නේ කියන. ඒක සාමාන්‍ය මේ ඕනම රාජ්‍ය නායකයෙකු ඕනම ලෝක වීරත්වයටපත් වෙච්ච ඕනම ශ්‍රේෂ්ඨ චරිතයක් ගත්තොත් මේක තිබිලා තියෙනවා. බුද්ධ ධර්මෙ නෙමෙයි. ඕනම කෙනෙකුට Taman ඉන්න මට්ටමේ ඉහළ මට්ටමට යන්න නම් කවදාක කොම්ප්‍රොමයිස් කරන්න ඕනේ. කවුරු මොනවා කිව්වත් අපි తాවකාලිකව කරත් ඒක ඉස්සරහින්ම තියාගෙන ඉන්න ඕනේ. ඒක මේ ධාරිපුත්තු සාංශි සඳහන් කරනවා ශද්ධන්ත කුලේ ඇතා කවදාකවත් කොච්චර ලොකු වුණත් උගේ හොඳේ කොච්චර දික් වුණත් කවමදාකවත් හොඳේ කෙලවර කකුලෙන් පා ගන්නෑ. බුදියන්න ගියත් කෙල හොඳේ උඩින් තියාගන්න. නාන්න ගියත් හොඳේ උඩින් තියාගන්න. මොකද ඒක යට වුණා නම් ඉවරයි. ඒ වගේ තමයි අපි නිවන් දකින්න ඕනේ. දැන් දැන් කටයුතු කරන්න ඕනෑ කියන එක හීනදීවත් අමතක වෙන්න දෙන්න නරකයි. ලෙඩ වුණත් අමතක වෙන්න නරකයි. බුදුහාමුදුරු පිරුණා බවත් අමතක වෙන්න දෙන්න නරකයි. ඉතින් ඒක මේ වීරචරිතවල හරියට තියෙනවා. වීරචරිත කියනකොට ඒ වීරත්වයට ඇවිල්ලා තියෙන්නේම අනන්ත ඕන තරම් බාධක තිබිලා තියෙනවා. බාධකේදී ඔළුව ගහ ගන්නවා. නමුත් කවදාකවත් ඒක නිවෙන්න දෙන්නේ නැහැ. අරගෙන ඉදිරියට යන ගතිය. ඉතින් ඒක ඇත්තටම බෝධි සම්භාර පුරුණ කාලේ සරුවචන් වහන්සේ මහ බෝසතාණන් වහන්සේ විදියට බුදුම තාලෙට පෙන්ලා තිනවා අබුද්ධෝත්පාද කාලෙකවත් ඔය තපස්සර සීලය අමතක කරගන්න. තපස් පැවිද්දෙන් හරි පැවිදි වෙලා තිරිසන් සතෙක් වුණත් නායකත්වයේ දෙනවා කාය ජීවිත নিরপেক্ষව ඉතින් ඒකේ කස කැවි කැවි කස කැවි කැවි එනවා. ඉතින් ඒක එන්න ඇත්තටම අර පටිපක්ඛේන අනබිභූතෝ කියන නීවරණ ධර්මයන්ගෙන් හිත පිරිසිදු වෙනවා. පිරිසිදු වුණාට පස්සේ තමයි Taman පිළිබඳ විශ්වාසයක් මේ ඇතුළත තියෙන අරතිය මේ මාකලා ධම්ම රතිය මතු කරගන්න බුද්ධාදී උත්පන්නාචලා පිහිට කරගත්තට බුදුහාමුදුර අපිට තඹ දොයිතුවකින්වත් උදව් කරන්නේ. උන්වහන්සේ කියන්නේ මට කරන්න දෙයක් නෑ මට කරන්න තියෙන හරි කරලා තියෙන්නේ. උඹට ඉල්ලුවා ඔන්න බුද්ධෝත්පාද කාලේ හම්බුණා. උඹ ඉල්ලුවා ඔන්න මනුෂ්‍යාත්ම භාවයේ හම්බුණා. උන්නු බෑ කන දිවනාති හොඳට ලැබේවා කියලා හම්බුණා හම්බුණා. කල්යාණ මිත්‍රයෝ ඉල්ලුවා හම්බුණා. චල සම්පත්තිය ඉල්ලුවා හම්බුණා. පැවිද්ද ඉල්ලුවා හම්බුණා. තම ලැබිලා. එකින අන්තිම දුර්ලභම වස්තු 6 ලැබිලා තියෙද්දී දැන් ඉතින් යථා හම්බෙලා තිනවා හෙන්දු නැහැ කියලා තමයි අඩන්නේ. අපේ නිදහසට කරුණු සියරම උතන තියෙනවා. මේ සිද්ධිය මේ ධම්මරාම හාමුදුරන් කතාව හරි වටිනවා. ඒක එදා ඔහොම තියෙන්න ඇතිනම් අද අපේ පවතින බුද්ධ ආගමේ தත්ත්වය දිහා බලනකොට පේනවා මේකේ පිරිහීමක්වත් වැඩිවීමක් වෙලා නැහැ හැමදාම ඕකම තමයි ලෝක ස්වභාවය. ලෝක ස්වභාවය බුලුවන් තරම් කර්ම හොයන එක තමයි. ඉතින් ඒක තියෙද්දිත් අපි මේ මේ වගේ පිරිස්සෙල ඉන්නේ කවදාකවත් මේ යම් ඵලයන් වරෙන් කියලා බඩ බුද්ධ ආගමට අරගෙන ආපුවා නෙවෙයිනේ. අපි මේ අරගෙන යන ගමනක් තියෙනවා. අපි තනි තනියම යාවේ. අපි අපි එකතු වුණාට පස්සේ අපිට ගැම්මක් තිබුණාට අපි හිතා ගන්න ඕනේ ඉස්සරටත් මෙන්න මේ පාර දුවිලි නැතුව තියාගන්න මට මම ඇර කවුරුවක්වත් නැහැ. අවචනanse බෙන්ලා තියෙනවා. පුතේ මේ ලියලා තියෙනවා. ඉතින් මේවා තියේදී ලෝකේ නම් ඕන තරම් කාරණා තියෙනවා වගේ කියනවා. කුසීත වස්තු කියලා. කුසීත වස්තු අටක් තියෙනවා. ඒ කුසීත වස්තු වලට ඉස්සරහට කරන්න කරන්න කතා කරන්න කරන්න කුසීත වෙනවා. විරියාරම්භ වස්තු බවට පත් කරන්න තියෙන කුසීත වස්තුමයි. එහෙම නැත්නම් ජීවිතේ බැමින්න කරදරමයි. අන්නේ කරදර වලට ධම්මරාමයේ අරදොරොත් නම් ඉතින් ධම්මරාමයේ කියලා කියන්නේ මොකද අප්‍රසිත වීඩියෝ පානවනම් මේ මිනිස්සු ඕනෙම සමාජික තැලකුම් ලබනවා. කවදාකවත් එයාගේ කීර්ති නාමයටවත් එයාගේ මේ පුද්ගලයාගේ මේ ප්‍රගතියටවත් බ්‍රහ්මීකටවත් අත තියන්නේ. ඒ මොකද මේ සර්වඥාණන් මේ ඉර ඇඳලා හරියට පෙන්ලා දීලා තියෙනවා මෙන්න මේ ටික තමයි වරදින්න නැති පාර කියලා. ඉතින් එනිසා මේ අප්‍රත්‍යත ධෛර්යය තියෙන මිනිසයා මේ මොනම ක්‍රමයකවත් වටන්නේ. වැටෙනා වගේ පේනවා. වැටුණාට පස්සේ දෙසරක් නැගිටිනවා. අර අනිත් ඔක්කොම වැටෙද්දි දෙසටයක් නැගිටලා කොඩි උසගෙන ඉන්නේ. ඉතින් ඒකට ඒ වංශයට බුදුම මේ ආත්ම ශක්තිය ධෛර්යයක් එනවා. ඉතින් ඒක කවදාකවත් ඒකේ ඔය මේ ලාභ සත්කාර කීර්ති විශේෂයි මේක අවශ්‍යයි. නමුත් ඒ වගේ නෙවෙයි දසදහස් ගුණයකින් වටිනව විපස්සනාම ඉස්සරහින් තියන වීඩිය ගත්තොත්. මේ ජීවිතේ නිවන් දකින්නයි මේ ශාසනය තියෙන කියලා ගත්තොත් ඒ වීර්ය ඒකට මං හිතන්නේ මෙලෙක් නොවන යට නොවන අචේතනික වස්තුවක්වත් හෝ අචේතනික න්‍යාය ධර්මකත් ලෝකේ තියෙනවා කියන්නේ. චිත්ත නියාම, කම්ම නියාමේ පවා දැනගසන්න පුළුවන්. හැබැයි ඒක දැනගන්න ඉතලා තමයි දුවර සිද්ධි දෙක තුනක්, අඩලු දෙක තුනක් පැනලා ගැම්ම ගන්න ඕනේ අතල. ගැම්ම ගත්තට පස්සේ තමයි ඔය කාය ජීවිත නිර්පේක්ෂ වුණත් ගිහිල්ලා කරගන්න පුළුවන් වෙන්නේ. ඒකට මට මතකයි ඔය ඇතුව ධම්මනිදන්ත හාමුදුරන්ගේ වචනෙන් කියනකොට උන්වහන්සේ කිව්වේ මුළු ලෝකෙම විරුද්ධ වුණත් මට ගන්න ඕන නම් මං ගන්නවා මං යනවා මං එහෙම කළා මේක ඇදුවේ මම යන්නේ 33000ක් උඩින්. ඕගොල්ලෝ මේ බිම දෙකන චෛසිරු ගාවට මට ඇහෙන්නෙත් නෑ මට වැඩකුත් නැහැ. මම යන්නේ ඒ මට්ටම. ඒ නිසා මම එන්නෙත් නෑ ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න මම දන්නේ ඔයගොල්ලෝ සාකච්ඡා කරලා කරන්න හදන කපුලින් අල්ලන එක විතරයි මම යන ගමන යනවා. ඕක තමයි හැම ඕනම දෙයක් ආරම්භ කරපු වීරවරෙන්ගේ කතාව. ඒ නිසා අපිට හැබැයි ඒ ටික බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අපිට තියෙන කරගෙන යන්න. ලැබිලා තියෙන චින සම්පatti වටිනාකම දන්නවනම් ඒ වගේම අපි මේ ඉදිරිපත් කරන චෝදනාවල ස්වරූපයක් දකිනවනම් මට හිතෙන්නේම බුදුහාමරෝ ਬਾගෙට hina වෙලා ඉන්නේ ඕනෝක දැකලා කියලා. ඉල්ලපු දේ සේරම දීලා 100ට 100කටත් එහා දීලා උදේ ඉඳලා හැන්ද වෙනකම් කල්පනා කරන්නේ අයියෝ මට මේක නෑනේ. මගේ නියපොතු නෑනේ පුක කහගන්න. ඔන්න කල්පනා කරන දේවල්. ඒ අදින් බලනකොට අල්ලිෂ්ම බංකොලොත් භාගයක් තියෙනවා. හැබැයි ඉතින් එහෙම එකතු වෙලා කතා කරනකොට කතා කරනකොට ගැළවිලා යනවා. ගැළවිලා ගිහිල්ලා ටික ටික තේරෙන්න පටන් ගන්නවා මෙතෙන්ට එනකන් මොකෙක්වත් අපිට උදව් කරලා නැහැ. අපිමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ ටික විතරමයි ඉතුරු වෙන්නේ. ඕක ගැන බලනවා මේ දක්වා මේ අල්ලපු කේදරවක්වත් කවුරුවක්වත් අපිට උදව් කරයි කියලා හිතන්න එපා. ඒකෙන් මේ කවුරුන් නිග්‍රහ කරනවා පුංචි කරනවා නෙවෙයි. අපි කරන්නේ අපේ ජීන ශක්තියට මතු කරනකොට අනිවාර්යයෙන්ම එතකොට අපි සම්බන්ධ වෙන්නේ මේ වගේ අප්‍රතිහත වීර්ය තියෙන පුද්ගලයෙකුට මිසක් බුබ්බඩේකටවත් අසත්පුරුෂයෙකුටවත් නෙවෙයි. අසත්පුරුෂයෙකුට එන්න බැරුව යනවා මේ පැත්තට. මොකද මේ මිනිස්සුගේ වැඩිම චරිචුරු ගන්න එක වෙන්නේ. අරක නෑ මේක නෑ අරක දියව මේක දියව ආණ්ඩුව තමයි. අර මොනද මොනවාක්වත් නෑ අර උත්තර බණේට යන්නෙත් නෑ. උත්තර බණේ ගියත් අහු වෙනවනේ. අර ගත්ත මේ අදහස ගත්ත પરමාර්ථය මොන්නම හේතුකින් එකක් බිම තියන්නේ. බිම තිබ්බොත් ඒක පාපොච්චාරණය කරනවා. මට මේ මේ හේතු නිසා බිම තියන්න වුණා. ඒ වුණාට මම නැවත ගන්න. ඉතින් අන්නේ ගැම්මක් ওই විදිහේ ගැම්මක් මොනම ශාස්ත්‍රඥාන්සට කොටක් දෙන්න බෑ. මොකද හේතුව හැම ආගමකම මේ සියල්ල ਸਰබලදාරි දෙවියන් වහන්සේට යටින් තියලා තියෙනවා. අපි එකේ නෑ. අපි එකේ ਸਰබලදාරි දෙවියන් වහන්සේ අපිට යටින් තියලා තියෙනවා. ඒ නිසා අපි වැටෙනවා නම් ඊට පස්සේ දෙවියන් වහන්සේට ਸਰබලදාරි දෙවියන් වහන්සේට උදව් කරන්න බෑ. මොකද අපි ඒ තරම් හිතුවක් කාලා જાතියක්. අනාත්ම ධර්මයක් ඉල්ලිය තියන්නේ යන්නේ. අනාත්ම ධර්මය තියන්නේ නිසා අපිට අසවල් ආත්මෙන් අසවල් පුද්ගලයාගෙන් අසවල් ධර්මතාවයෙන් අසවල් සබහ ධර්මයෙන් අපිට උදව් වෙයි කියලා අයියෝ දෙයන්නාසි කියන දෙයක් නෑ. ඉතින් ඒක මේ ධම්මාරාම භික්ෂුගේ ඒ වගේම මේ මොකද්ද ඒ වගේම සර්වඥයන් පිරිනවම් පාන මනසිකේ වැඩ ඉන්න වෙලාවේදී මේ දීගොල්ල ඇවිල්ලා තූර්ය නාද පවත්වනවා. නිසා පරසතුමල් වල පරාගේනල්ලා ඉහෙනවා. කියනකොට මොකද්ද මට මතක නැහැ සිද්ධියක් වෙනවා මතක තියෙනවා නම් කවුරු මතක කරන්නේ හරුවත් නැති කියන ඔය බෙර ගැහිල්ලෙන් අතු කෝලං වලින් වත් අරුවන් ඥානanse පිළිලක් වෙන්නේ නැහැ පුදනවා නම් සීල සමාධි ප්‍රඥා වලින්දී මේ කෝලං වලින්වත් දවුල් වලින්වත් ඔය මෙවකින්වත් සර්වඥ පූජාවක් වෙනවා වෙනවා කියලා කියන්නේ එක චිත්තක්ෂණයක් අරමුණේ වාතන ආනාපාන කරනවා නම් ආස්වාසේ ආස්වාසයෙන් පවත් වෙනවා ප්‍රස්වාසේ ප්‍රස්වාසයෙන් පවත් වෙනවා නම් ඒක තමයි උත්තම බුද්ධ පූජාව මොකද ඒක තුළ සීල ශික්ෂාව සිද්ධ වෙනවා, සමාධි ශික්ෂාව සිද්ධ වෙනවා, ප්‍රඥා ශික්ෂාව සිද්ධ වෙනවා. ඉතින් අපිට ඒක තේරෙන්නේ නැහැ. යටත් වෙන එක හේතුව කියලා අර තමන් කෙරේ තමන් අර තමන් කෙරේ තමන් චිත්ත පවත්තන විදිහ තමන් අර ඒකෙක් ආවම කොච්චර අසන්න වෙලා ඉන්නද අනාතේ වෙන්නේ දැන් අපිට හිතා ගන්න බැරි නේද මම ආයෙත් බුදුමාලා රසන කියලා තේරුම් ගත්තා නම් අය ඒකේ කොට වල ගන්න මිසක් මේ එකට යන්න වෙලාවක් නැති වෙනවා. නමුත් අර ටිකක් අපි මේ ධර්ම මාර්ගේ යනකොට අපිට තියෙන අපිට ටිකක් ගොඩ වෙලා ඉන්නේ මේ අනිත් පැත්තේ කොහොම අතර නැහැ. නිසා ඒ වගේ පිළිතුරට ඕනේ කියලා කරුණාවක් තියෙනවා. ඒ කරුණාව තියෙන බලතන උත්තරේ තමයි අර පිළිචක් කර කොච්චර අසන්න මොකද තුන කරවලා දැනගත්තා නම් තමයි පිටින් යන්නේ මට මේ කාටවත් අත්දැකීම් තරම් දෙදාන්න වෙන්නේ කියලා. ඒක මුදකින් එක තමයි කෙලෙසුවක් කියන්නේ. ඒකට හේතුව අර අර මේ අබුත් සාසනේ කියන්නේ tamamම නිවන් දකින්න වගේම ගොඩනෙක් මේ සාකච්ඡා මණ්ඩපෙත් නැතුණා මේ එතකොට කාලකන්‍යයට තැනක්ම නැද්ද අසත්පුරුෂයන් පිළිබඳ තැනක්ම නැද්ද අසත්පුරුෂයන්ට උදව්වක් කරන්නේ නැද්ද නැති මිනිසෙකුට බැරි මිනිසෙකුට අසහනකාරයෙකුට උදව් කරන එක හොඳ නැද්ද යම්බ තැනකට ආවනම් උදව් කළ යුතු නැද්ද කියලා අපි සමාජලාවට අපි විහිම ඒකට කියන්නේ මේ vested interest කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. මිනිසෙකුට ඇති වෙන උලන් කැතම ලෙඩි. තමන් කිඟුළු කරලා හෙනවා අනුන්ගේ දුක මට පුළුවන්කම තියෙදි මම කරන්නේ නැහැ කියලා තමන් විසින්ම මවාගෙන ඇත්තටම සුසුකන් නැති මිනිසුන්ට විතරයි ඕක එන්නේ. ටොයිලෙට් එන්නේ සුසුකන් නැති මිනිසුන්. ඒක ලියලා අනුන් කෙරේ උනන්දුවෙන් අනුකම්පාවෙන් සේවයට යන්න. ඉතින් ඒකෙන් තමයි ඔය ඇත්තටම ඔය අවිලා තියෙනවා නව මේ රැල්ල ආගන්ට ඇල්ල මොකද්ද කියන මේ මූලධර්මවාදී තනිකරම අවිලා තියෙන වෙස්ටර්න් ඉන්ට්‍රස්ට් එක. අපි කියනවා කිඹුල් කඳුළු හෙලිලි. ඒකට ඇත්තට බුද්ධ ධර්මයේ කිසිම තැනක් නැහැ. බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා ඔබ මඩගොඩේ ඉඳගෙන කවදා ගෝරුවක ඉඳන කවදාකවත් ගෝරුව වෙන තව කෙනෙකුට අත දෙන්න යන්න එපා. උඹ එරෙනවා. උඹ ඉතලා වියලි බිමකට ගිහිල්ලා දඩු කඩකින් කොට ගන්න. අම්මටවත් එච්චරයි. අම්මා උනත් ඉරලා ඉන්නනේ උඹ වතුරේ ඉඳලා මොනව කරන්නේ? උඹ මඩගොඩේ ඉඳලා මොනව කරන්නේ? ඒක කල්පනා කරලා පුළුවන් තනිපෙනි ගාලා උඹ ගොඩ වෙලා. ගොඩ වෙලා පස්සේ කොට ගන්න කියලා. ඉතින් ඒකේ තියෙන මහා ප්‍රඥා මිසක මහා කරුණාව පේන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම මේ විපස්සනා ලෝකෙට ලොකුම ආරසාවක් වෙලා තියෙන උගයි. විපස්සනා කරන ලෝකය එළියට යන්නේ නැහැ. කියන්නේ සමාධි සේව වලට යන්නේ නැහැ. හැබැයි මේ කතාව හොඳටම දන්නවා. මේ විපස්සනා කියන්නේ මේ බණ භාවනා කරන ධම්මාරාම හාමුදුරුවෝ වගේ කට්ටිය කොම් වෙනවා. අනික් කට්ටියගෙන් මේ කියන්නේ ගෞරවයට ලක් වෙන්නේ නැහැ කියන එක දන්න නිසා උත්තර දෙන්න යන්නේ නැහැ නිසද්ද වෙනවා. උත්තර දෙන්න ගියොත් අහු වෙනවා. ඒකයි උතනම තියෙන වටිනාකම. ඒ වෙලාවට මෝඩෙක් වගේ. මේ කන ඇහෙන්නේ නැති මිනිහෙක් වගේ. බම්මණේක ඔය බලන්නේ. අර මිනිසුන්ට තද වෙනවා කියන්නේ අම්මා තාත්තා මරුවට තද වෙනවා. ඒ කියන්නේ බුදුහාමෝ කාට කියලා චෝදනා කරන්නේ. මේ ගිහිල්ලා කිව්වට ඔකත් මේ මිනිසයා මේ උත්තරයක්වත් දෙන්නේ නැහැ. විපස්සනා කරන කට්ටිය උත්තර බඳින්න යන්නේ. බඳින්න යන්නේ නැත්නම් මොකද දන්න උත්තර බඳින්න ගියොත් අපි අරගොල්ලන්ට ආයුධ දුන්නා වෙනවා. මේ ඇමියුනිෂන් දුන්නා වෙනවා. මොඩෙක් වගේ නිකන් ඒ නිසා අපේ ලොකු සාන්තින්න කාලේ කිව්වේ පුළුවන් තරම් කැලේ පැත්තට හැරියා. කවදාකවත් ශිෂ්‍යව හදන්න යන්න එපා. ස්ථාන හදන්න යන්න එපා. එන්න කෙනෙක් ආවනේ අඬනානේ තොරතුරක් දීපන්. කවදාකවත් එන්න කියන්න එපා. මහා කිසිකක්මක් වෙනවා. මොකද එතකොට අර සෙන් බුද්ධාගම කතාවක් තියෙනවා ගඟ පටු වෙනකොට කඩාගෙන යන වේගය වැඩි. පළල් වුණොත් වේගය අඩු වෙනවා. ඉතින් අපිට වෙනවා විපස්සනාදී පටු දැඩි වේගයක් කරගන්න ඕනේ කාගෙන යන්න. විශාල වැඩ කරමින් අරයට මෙයාට සම්බන්ධතා පවත්වාගෙන යන්න බෑ. ඉතින් ඒ නිසා එහෙම යනවනම් කියන්නේ අපි මේ යම් කිසි මට්ටමට ඇවිල්ලා ඉන්න දැන් අනිකට උදව් කරන්න ඕනයි කියලා යනවනම් ඇත්තට මම හිතනවා ඒක නම් ගුරුවරයා කියන්නේ. ඒ අසන්න යෝගාවචරය තෙන්දි අසන්න මොකද යෝගාවචරය යන්තම් ඔළුවේ මොසල හොස්මිටියා ගන්න පුළුවන් වෙලාවෙනේ ගුරුවරයා හොඳට මතක් කරලා දෙන්න වෙනවා. ওই වෙලාවේදී ඔහොම ලෙඩක් එනවා. මොකද්ද මේ සත්තානුකම්පාවක් එනවා. ඒක තියාගන්න එපා. ඒ තියාගත්තොත් මේ කෙරෙන ට්‍රේනින් එක කෙරෙන පුහුණු එන්නේ නැහැ. ඒ පුහුණු එන්න මේක මෙහෙම එනවාමයි මේක බලාපොරොත්තු වෙන්නේ මේක මෙනෙහි කරන්න. කියලා කියලා දෙන්න දැනගන්න ඕනේ එතන පන්නගත්තේ නැත්නම් ඒ කියන්නේ ඔය කත්තේ පන්නගත්තේ නැත්නම් මේ ඒ ශිෂ්‍ය ආසරමයි ගීගේතන රෝගී කෝ කර ගන්නවා. ගුරුවරයා දන්නවා මෙයා මේ කට්ට ගලපු ගොළු බෙල්ලෙක් ආවේ. කිසිම හවුහරණක් නැහැ. කොට දාපු ගැල් ගැඩවිල්ලෙක් ආවේ. කිසි හවුහරණක් නැහැ. ඒ නිසා හොඳට මතක් කරනවා මේ විපස්සනා කරනකොට වගේ පරානුද්යතා වැඩසංගීත විතක්ක කියලා වට කියන්නේ. ඒ විතක් එනකොට චෝදනා කරන්නත් එපා විතක්කෙට නොආවිතුයි කියලා හිතන්නත් එපා. මේක පරානුද්යතා වැඩසංගීත විතක්කයක්. මේක එනවනම් අරමුණේ හිත නැහැ. නැවත පුළුවන් තරම් අරමුණට හිත ගන්න කියලා හුඟක් රණ්ඩු කළ යුතු විතක්යක් නෙවෙයි. නමුත් දත යුතු විතක්යක් විතර පෙන්නලා දෙලා තියෙනවා. ඒ නිසා මේ මාතෘකාව මේ හුඟක් මේ ඇඟ රිදෙන, පැංගිරි විසි වෙන ඇඹුල් මාතෘකාවක්. ප්‍රසිද්ධිය කොහොමද කතා කරන්න බැරි මාතෘකාවක්. ඒකට හේතුව මොකද මේ විපස්සනා සිද්ධියනේ මම දැන් මෙතන කියන මානිය පමණමයි අපි කියන කතාවක් විපස්සනාට නෑ හෙට කියන කතාවක් විපස්සනාට නෑ මෙතන නෙවෙයි අතන කතාවක් විපස්සනාට නෑ. ඉතින් ඒක තමයි බලපාන නැත්නම් ආන්දෝනේ සෙල්ෆ් සෙල්ෆ් ඒක තමයි ඒකට ඒක නිසා කියනවා මුළු තේරවාදයටම ඔය කියන කතාවට කියනවා මේක selfish මේක ආත්මార్థකාමී වැඩපිළිවෙලක් කියලා. ඉතින් ඒකෙදී ඔය මේ මට වෙච්ච සිද්ධියක් අපේ මට මේ ගුරුමේ හිටපු ස්වාමීන් වහන්සේ මතක් කරා. ඒ ස්වාමීන් වහන්සේ ඔය ට්‍රිප් එකක් ගිහින් යන ගමන් බැංකොක් වලදී තව හම්බෙලා තිනවා මේ මහායාන ඒ වාගේම ලෝකනායක මට්ටමේ චීන තිරුණාංශ තමයි. එයාගේ ට්‍රාන්ස්ලේට් ඉඳලා තියෙනවා අපේ ශාන්තිගේ ට්‍රාන්ස්ලේට් ඉඳලා දෙන්න දෙන්න කතා කරලා තියෙනවා. ඉන්න දෙනාට හන්ද ප්ලේන් එකේ ඉන්න පැය ගානක් නිසා කතාව ටිකක් ටිකක් ගැඹුරට ගියාට පස්සේ ඉතින් මේ ස්වාමීන් වහන්සේ වැඩි කතාවට අපේ ලොකු සාංශ මේ පන්දිසාංශ කැමති නෑ ගුරුන් පන්සාංශ. අර ස්වාමීන් වහන්සේ බොහොම කැමති ප්‍රියශීලව කතා කරලා කියලා තියෙන වැසේනද අහලා දෙනවා මොකක්ද අපි දෙගොල්ල වෙන්කොට අඳුරගන්න ලකුණ. තේරවාදී තේරුණාංශ නමකුයි මහායාන තේරුණාංශ නමකුයි. තේරවාදී තේරුණාංශය ඉස්සර කරගන්න ලකුණ තමයි මේ ජීවිතේම නිවන. ඒ කියන්නේ රහත් මාර්ගයෙන් හෝ නිවන් දැකීම. මහායාන කතාවක් තියෙනවා නෑ බුදු වෙනකන් නිවන් දකින්නේ නෑ තනකොළ තනකොළේ හැම සතෙක්ම නිවන් දකින්නක මම ඉන්නවා. ඊළු සත්වෙන්ට නිවන් දැකීම පිටත මහා කරුණාවේ වේලිච්ච තනපතත් නිවන් දකින්නක මම ඉන්නවා. ඒ නිසා ඒක කියන මහා කරුණාව තියෙනවා. ඉතින් මේ ජානට උත්තර දීලා නෑ. අපි ලොකු සංස් උත්තර දීලා නෑ පන්සිංශ. ඉතින් හරයට කියන්න ගොඩක් දේවල් තියෙනවා. එයා කියනවා මේ ලෝකේ සුනාමියක් එනකොට මට පණිවිඩ මං යනවා මට මේ ආහාර බෙදන්න. අරක තියෙනවා මේ වැඩ ගොඩයි මේ සත් කරවණේ ඉඳලා තියෙන කියන්නේ දෙයක් නැහැ. ඉතින් කියනකොට කිව්වලු මෙහෙමයි මට මට ඕක පිළිබඳව බාධා කරන්න දෙයක් නෑ මහා කරුණා කියන්නේ නරක එකක් නෙවෙයි. නමුත් සරුවචනසී උපමාව ඔය සරුවචනසට ප්‍රශ්න ආවට පස්සේ දීපා උපමාව දන්නවා. මොකක්ද? මඩේ ඉట్లా ඉන්නකොට ඉරිච්ච එක තව එකෙක් ගොඩ ගන්න හදනවයි කියන එක කෙරෙන වැඩක්ද? ඉතල තමන් ගොඩ වෙලා ඉන්න බෑ. ඕකනේ බුදුහාමුදුරු කියපු දේ. ඒක නිසා ඊයක් ඇනලා තියෙනවා නම් ඊ අරන් දාන්න බලපංකො විදුක් මිනිහා හොයලා ඉන්න ඕනේ නෑ. මඩේ ඉරුණම් බොගඩ වෙන්න බලයන් කියලා. ඊවසේ කතා කරන අතර ඒක නිසා ඒ ඒ මහා ඔය මොනවාද මේ බහුජන හිත බහුජන සුවපත්තට යන නැත්තන්ගෙන් පරිසං වීම සඳහා හොඳම ක්‍රමය තමයි ඔලුවපත් වෙන එක. ඒකේ ප්‍රශ්නේ අහනවා කියන්නේ කාර්තිලවද නැත්තම් ඒ කියන්නේ ලෝකෙ මැරිලා. අහනකොට තමයි දැනගන්න ඕනේ ඒ කියන්නේ දැන් වැඩේ යනවා. වැඩේ යනවා තමන් බලා ගන්න ඕනේ. ඒ ඇත්තට රිදවන්නත් එපා. මොකද අපිත් ආවේ ওই පාරේනේ. අපි ජම්මම් කට්ටිය උදව් අරගෙන උදව් දීලා තියෙන්නේ. නමුත් අපිට දැන් දෙකක් පුළුවන්. එකක් පුළුවන් අපිට අපේ වැඩක් බලාගෙන පැත්තකට වෙන්න පුළුවන් ඕනනම් අර වැඩේ කරන්න පුළුවන්. මේ දෙකේ කොයි එකද ලොකු? මේකෙන් කොයි එකද කොහොමද ශ්‍රේෂ්ඨ දේ? අපිට තියෙන හොඳට විවේකී බලන්න වෙන ඔබ වැඩ ඔබ වැඩ බලාගන්න. mind your own business. නමුත් ඒක ඒත්තු ගන්නන්න අමාරු. එතකොට කරන්න තියෙන්නේ ඒගොල්ලන් කියනවා අයියෝ හරි වැඩේනේ මේ කරගන්න විදියක් නැතිකමට කියලා නිකන් නිදහසට කාරණා දෙලා තමයි භාවනා කරගන්න. එහෙම නැතුව ඒකටි උත්තර බඳලා දිනන්න බෑ. මොකද වැඩි තරතාව 99%ක්ම ඉන්නේ ඔය මේ vested interest අනුන් කෙරෙහි මවාගත්ත අනුකම්පාවකින් හොඳටම define කරන්නේ මෙන්න මෙහෙමයි මේ philosophically කියන්නේ අනුන්ට තාම ආසාව ඇති වෙලත් නැතුව තියදී ආසාවක් ඇති කරලා එයාට පෙන්වන ඔය ආසාව නැති කරන්න පුළුවන් එකම කෙනා මම. නැත්තම් ඔයාට වැඩිය මට ඒක පෙන්වන්න පුළුවන්. ඔයාට දැන් මං ආසාවක් ඇති කරලා කරුණාකරලා මයි ළඟට ඇවිල්ලා මගේ උපදේශ අහන්න. එතකොට මං දෙනවා. ඒක තමයි ඔය වෙස්ටඩ් ඉන්ට්‍රස් එක දිස. ඕකමයි ඇඩ්වර්ටයිස්මන්ට් වල කරන්නේ. මෙතන කොළඹට යනකම තියෙන අයම ඇඩ්වර්ටයිස්මන්ට් බලන්න අපිට ඒ දේ ඕනේ නැහැ. ඒගොල්ලෝ කියන මෙහෙම අලුත් දෙයක් හොයාගෙන තියෙනවා. ඔයා දන්නේ නැද්ද? අයියෝ. ආ ආ කියන්නේ බෑ ඉන්න අපි ගාවට. මෙන්න ඇඩ්‍රස් එක. මෙන්න හොට් නම්බර් එක. ඔය තමයි ඇඩ්වර්ටයිස්මන්ට්. එහෙමනම් ඔය කියන හැම සමාජ සේවාවක් කොළම යට උන්වගේ මේ self boost එකක්. එහෙම නැත්නම් තමන්ගේ ආත්මය විභූෂණය කර ගැනීමක් ඒ රෝගේ තියෙන කෙනාට තමයි ඇඩ්වර්ටයිස්ට් එක වදින්නේ. ඇඩ්වර්ටයිස්ට් එක වදින්නේ නැහැ මේ තියෙන දේ හරි. ඕක හොඳයි කියනවනම් මොකටද ඇඩ්වර්ටයිස්මන්ට් තියුණා මොකෝ අපිට. ඇවිල්ලා අපිට කුප්පල අපි කොක්ක වදින්න දැනක් නැහැ. කොක්ක වදින්නේ අපිත් හිතනවා අපි ඉන්නේ මහා ගොරකයෝ මොඩ් නැහැ. මේ මොඩ් වෙන්න නම් අපි බලන්න ඕනේ. දැන දැන ගන්න කරු කොක්කලා. මේ කියන්නේ අර ඒක තනියම පස්සේ ගෝලන්ට ඒ දිවි යෝගනා කියනවා අත්‍යවශ්‍ය මේක බොහොම නම්මිතියි ඒක නිර්වාණයට බොහොම අනම්මිතියි ඒකම මේ කායයෙන් වෙනකොට මේක හරි වටින අධ්‍යයනයක් කියන්නේ ඒක බොහොම ලස්සනට අර ඒ වර්තමාන කියන වචන ටික දාලා කිව්වහම ඒක දැන් වර්තමානයේ වර්තමාන මතක දකින්න වෙන සමාහට මේ ඒ ගෝලසන්නාසේ ඉතින් කියලා ඒක නම් කියලා දැක්කත් කරන්නේ. වැඩිමල් සංඝෝසේ කොහේ ඒක නම් එකේ යටත් වෙන එහෙම නැත්නම් වැඩිමල් සංඝෝසේ පන්තරේ යන්නේ. අනේ ඒ වගේ මේ මේක දැන් බුදුහාමුදුරන්ට යන්න උනේ නැහැ. බුදුජානනාථ කෙලින්ම ගත්තා බුදුන් කිව්වා මස් මාළු කෑවත් එකයි නැතත් එකයි මං එදත් ඒකම අදත් ඒකම. ඊවදත් ඇවිල්ලා කිව්වා නෑ නුකාම ඉන්න කියලා නීතියක් දාන සඳහන් මේට වැඩිය මේකට දෙන ගේනවා. නෑ ඕන නෑ. කිව්වා නෑ සංස හැම හාමුදුරුවෝ අරණ්‍ය ගත්තම වෙන්නේ කියලා නීතියක් දාන්නේ. වාසිය භාවිත වුණා නම් දැන් නෑ කියන ප්‍රශ්න නෑ. ජනසි ගත්තේ ස්ථාවර එහෙමම හිටියා. අර්ථන උත්තර ප්‍රතිපත්තිය ගියෙත් නෑ. අපිට කියලා බලන්න තේවේ කරපන් කිව්වෙත් නෑ. ඉතින් ඒ දේවදත්ත ප්‍රතිපත්තිය පේන තියෙනවා දේවදත්ත බැලුවා දැන් මේ තියෙන විදිහට මිනිසුන්ගේ මේ උත්කෘෂ්ඨ ප්‍රතිපත්ති වලට ලොකු ගෞරවයක් තියෙන නිසා මේ පැත්තට ගියොත් තව කුට්ටියක් කඩා ගන්න පුළුවන් වෙයි කියලා. නිවන් දක්කන අදහසක් නෙමෙයි එතන තියෙන්නේ. ඉතින් ඒ නිසා ওই අන්ත දෙකම යනවා. බුදුජානනාංශයේ මධ්‍යම ප්‍රතිපදා පෙළ තියෙන්නේ මේ ලෝකෙත් එක්ක ගැටෙන්නත් එපා. ඌට උත්තර බඳින්න බුදු වෙනකන් කලබල වෙන්නත් එපා. ඒක එදා ඉඳලම තිබුණ දෙයක්. මම තේරුම් ගන්න තියෙන්නේ එදා ඉඳලා තිබුණ. අද කියලා එදා කියලා සාසනයේ සමාජයේ පිරිහීමක් මොකක්වත් වෙලා නැහැ. ওই ස්වරූපේ තමයි තියෙන්නේ. නමුත් මේ ඔක්කොම තියදී Taman හරියට දෘෂ්ටි හදා ගන්නවනම් අපි යන පාරට හුලඟක්වත් එන්නේ නැහැ. උන් කවට උනත් කට වචන දෙන උත්තර බඳින එක තියෙන්නේ. උත්තර බඳිනකොට තියෙන්නේ මෝඩෙක් වගේ, දන්නේ කෙනෙක් වගේ. කියලා ඉන්න මෝඩකමනේ අපිට මේ අපි නිකන් ඔය සමාජශීලීකමක් නැහැ. කාටවත් කියන අනුකම්පාවක් නැහැ. ඉතින් එන්න හරි සෞත්තු ඉනේද කියලා අයියා ලොකුයි කියලා යන්නයි. කිසි ප්‍රශ්නයක් නැහැ. දශක දශක ප්‍රකපේස්වල තියෙන පොඩ්ඩක් ඉතින් ආහාර දීලා හඳල් දෙකක් තිබුණාට කමන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය මේ නවීකරණය කරනවා. ඒ නවීකරණයට ඕන දෙයකට ඕන කෙනෙකුට ඉඩක් දෙන්න. කොටින්ම මම කියන්නේ මේ ප්‍රශ්නේදී මේ කොක්ක වදින්නේ දේවදත්තගෙන් නෙවෙයි ආසන්නෙම කිට්ටුවන්තයයි. මේකට ප්‍රශ්නේ මේ මේවට ප්‍රශ්නේ වදින්නේ තමන් එක ඇසුරු කරන මෙතෙක් තමන් හම්බ කරපු මෙතෙක් තමන් කවපු පොවපු කිට්ටුවන්තයගේ මේ කොක්ක වදින්නේ. ඉතින් ඒ නිසා ලේසියෙන් උත්තර දීලා ගන්න. ඒකත් කියන්නේ හරි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපෙන් කෙරෙන්න ඕනේ මගේ කෙරෙන්න දෙ කෙරෙන්න ඕකෝ ප්‍රතිපත්ති ගෙනියන්න. මට ඕනේ මට පැයක්. මට ඕනේ නැත්තම් පැය දෙක තුනක් මගේ වැඩ කරගන්න. ඒ සඳහා කවුරුත් ඇඟිලි ගහන්න එන්න එපා. මම ඕන දෙයක් ඕගොල්ලන්ට කරලා දෙන්න තරහක් නැහැ. කියලා ඒගොල්ලන්ගේ වෙලාවක් තියලා මම එහෙම නැත්තම් කියන්නේ හරි ඕගොල්ලෝ සමාජ සේවය ඕනේ අසහසුකන මගේ කෙරෙන්න ඕනේ මොකද්ද? මුදලක් සංවිධානය. ආ මෙන්න සංවිධානය සම්මාද. එන්න සම්බගිල මේ ගල පෙරලා දීපා. ඒක පෙරලා දෙන කිසි දෝෂයක්. මොකද තමන්ගේ චේතනාව නෙවෙයිනේ. කවුරුහරි කියන මේ ගල පෙරලා දීපා. පෙරලා දෙන කිසි ඒක කිසිම අපිට අකුසල් සිදු වෙන්නේ නැහැ. අපි මේ කාටරි කරනවා. ඉවර වෙච්ච ගමන් අත හොදාගත්ත ගිය වැඩි. තමන්ගේ වැඩි. ඉතින් අර මනුස්සයා දන්නවා මෙයා කිව්වට මේ ඇවිල්ලා කරාට මෙයාගේ මන අපිට තිබුණා මෙයා විවේකයට කැමති. ඉතින් අනිත් දවසේ අහන්නේ අනේ සමා වෙන්නේ දැනන් ඇවිල්ලා වැඩක් ගත්තා. මන අපේ මෙමෙදි අදත් කරමු අදත් කරලා දෙන්න. අනිත් දවසේ ඉන්නේ. ඒ නිසා මේකෙදී මම දැක්කේ මගේ ජීවිතයට සම්බන්ධ කරලා බලන මේ පැවිද්දට මම තීන්දුව ගන්න වෙලාවේදී හැම කෙනෙකුටම කියන එක. යාළුවන්ටත් කියනවා, වැඩිහිටියන්ටත් කියනවා, අම්මටත් කියනවා, සාකනතනත් කියනවා. මේකට පැවිදි වෙන්න ඕනේ යන්න නැහැ. ඒ ඔක්කොමල හේතු. ඒ දක්න ඇත්ත දෙයින් අම්බේ දැන් බූටුම මේ දිනුවක් නැතිනේ හැම පැත්තෙම හරිනවා. මොකටද පැවිදි වෙන්න යන්නේ මේ ඔක්කොම හරිනේ. එන්නේ මම ඉතින් පුම්බගෙන ගියාට වැඩිය පුම්බගෙන තමයි එන්නේ. ඇත්ත තමයි ලෝකයා දැන් පිළිගන්නවා. දැන් මම පොරක්. මමත් පොරක්. නිල්ලුම ගියාට පස්සේ දවසක් මම ડોක්ටර් නඩු කතා කරලා කිව්වා මොකක් හරි මෙතන පටලවිලා තියෙන අවුෙන්නේ නැහැ. සාකච්ඡාවට යන්නේ මම කවුරු හරි සාක්ෂියක් හොයාගන්න මේ විවේක ජීවිතේ හොඳක් බලන්න. විවේක ජීවිතේ දවුණක් බලන්න. මොක කවුරක්වත් දෙන්නේ නැහැ. කවුරක් කියන්නේ නැහැ. උඹ එදාට වැඩි එන්නේ නෙවෙයි සතියක් දිනු වෙනවනේ. භාවනාත් කරනවා. ඉතින් ආර්ථිකයත් වැඩිනවනේ. මිනිසුත් එක්ක හිත යංකෝ. හරි. හැබැයි මේ මහත්තයා මට කියන්නේ තොක්කක් කන්නේ 아무ත් ඊට පස්සේ මේ මේ ඇමරිකන් රාහුල් හාමුදුරු ඉන්නවා දීකුටියේ වදින්නේ කියලා. යන්නේ කියලා. මම කවදාවත් දැකන්නේ නැහැ. ඊපස්සේ නිල්ලුබත්. තාචි හාමුදුරු කාට ගියාට පස්සේ හාමුදුරුව මොකටද ආයෙමයිත් එක්ක කතා කරන්න ඉන්නපයි. කතා කරන්න ඉන්නපයි. මම ගියේ නිකන් වටේ භාවනා උපදෙස් ගන්නවා. යාමිරු දන්නවා මේක අන්නිකර නිකන් මේ මේ ඊට පස්සේ මං කම මේවා දානවා මේ එන ડોක්ටර් ෆර්නාන්ඩිස් තමයි නිකන් හොඳයි මොකද ආයි ආයි මං කම මේ භාවනා කරන සම්මත පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මං ගිය කම්පැනිෙන් මෙන්න මෙච්චර මෙච්චර ජීවුන තියෙනවා මගේ හැම පැත්තම තියෙනවා ඒකට මට ලොකු ආසාවක් තියෙනවා මේ කඩාගෙන යන්න නමුත් හැම කෙනාම කියනවා මේ හැම පැත්තෙම පාඩු වෙයි හැම දෙයකටම මේක නිසා මේ යන්න එපයි මට මට තේරෙනවා මේ වෙලාවේ කරන්න ඕනේ මේ වැඩේ කරනවා කියලා ඒ සාන්ත නිකන් මේ කැස්ස වෙලාවට එම්බිසලට ආපු තෙම පිටක් වගේ තුක්කල කෙල ගහනවා වගේ අහකවලා ගත්තා. කතා කරලා වැඩක් නැහැ කියලා. ඉතින් මං ගොසාන්ද මම වහන්සලා මේක කරගත්ත කෙනෙක් නිසා උපදේශයක් බලාගෙන ආවේ මොකද කියන්නේ කියලා. මම උඹට එකක් කියන්නේ. උඹ කම්පැනිෙන් අය වුණොත් උඹට වැඩි හොඳ එකෙක් ඔතෙන්ට එනවා. උඹට උනම් ඵලයක්. මොනවා කන්නේ කේකින් අයිසින් දාලා කේකිකින් මූණට ගැහුවා වගේ උඹ ලංකාව ගැන බොහොම උගත් රටක් මිනිස්සු උඹ නැතර කොම්පැනි ගන්න කොට උනා ඵලයක්. මට ඒක විසඳන්නේ යන්නේ නැත්නම් තනිකර මගේ වුණා. ඊට පස්සේ ඔය සාන්ති හම්බෙලා අවුරුදු දෙකක් විතර යනකම් හැමදාම කවුරු හරි හම්බෙච්චාම සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනකොට මට තේරෙන පටන් අරගත්ත මේක මගේම තියෙනවා මම පිළිබඳ ලොකු එස්ටිමේට් එකක්. මම නැතුව මේ ලෝකේ උදේට ඉර පායන එකක් නෑ, අන්ධාරේ ඉර බහින එකක් නෑ. මේ කුකුළු අරුලන කණ එකක් නෑ. බල්ලෝ ඉව කරන ගන්නේ මම ඉන්න ඕන. මම නැත්තම් ඒවා කෙරෙන්නේ නෑ කියන හැඟීම තමයි තියෙන්නේ. කවදා හෝ ඊට පස්සේ භාවනා කරලා කරලා කරලා කරලා මේක මේක තියෙන්නේ අත දැම්මොත් ඔබ කරන්නේ බල්ලා කුකුල වුණා නරක කරන එකයි ඔබ අයින් වුණොත් බල්ලා කුකුල හරි බල්ලා කුකුල වෙයි. ඔබ පැත්තකට වෙයන්. උඹෙන් ඇති වැඩක් නැහැ කියන එක භාවනාවෙන් තේරුම් ගත්ත දවසේ තමයි අර කවුරු ඇඬුවත් කවුරු මොනවා කරුවත් කඩාගෙන යන්න පුළුවන්. එත්තකම්ම ඇතුළතමයි රණ්ඩුව තියෙන්නේ. ඇතුළතම අපි ගැන කොන්ෆිඩන්ස් නැතිකම තියෙන්නේ. කොන්ෆිඩන්ස් එන්න නම් ඔය ගන්තබා බිස්නස් අතහැරලා ගොනායි කරත්තේ විකුණලා තමන්ගේ වැඩක් කරගන්න විපස්සනාමයි. මෙන්න මොන්නම කුදලයකින්වත් වෙන මොන පාරමිතාවකින්වත් එන්නේ. ඒක විතරමයි අනෙක් කිසි ආගමක නැත්තේ. ඉතින් මෙහා ඔක්කොම හැම ආගමකම තියෙන ඕන කෙනෙකුට මම අභියෝග කරනවා. ඔයින් එහා තියෙන සමාජ සේවාවල් අතින් බලනකොට මොකද්ද බුද්ධ ධර්මයේ තියෙන වෙනස? කිසි වෙනසක් නැහැ. ඇත්තටම බුද්ධ ධර්ම දුර්වලයි ඊට වැඩි. ඒකට බොහොම දක්ෂව කරනවා. මොකද ඒක අවසානයේ ඒගොල්ලෝ. අපි ඒක අවසානයක නෙමෙයි. අපි කරන්නේ ආපු පාර යන කට්ටියට ඒකත් කරන ගමන් අපි ගත්ත කොඩිය අපි ගත්ත දාස බිම තියන්නේ. ඉතින් ඒකට මේ ධම්මාරාම ආමතුන්ගේ චරිතයට වැඩිය ගා ශ්‍රේෂ්ඨයි මේ සර්වඥාන්සේ බෝසත් පුරුමකාරය. ඒ කරපු වැඩපිළිවෙල තාමත්ම ශ්‍රේෂ්ඨයි. ආයි කිසිම තැනක අවුද්දෝත්පාද කාලෙකවත් බිම තියලා නැහැ. නමුත් දැන් බුදු වුණාට පස්සේ උන්වහන්සේක කෙලින් කියන්නේ නැහැ කවුරුද කරනවා දැක්කොත් ස්තුති කරනවා. කියන බුද්ධ වෙලා නැති ඕන දෙයක් කියන්න පුළුවන් කියලා අපි ගණන් ගන්න නැහැ. නමුත් ඒ දැනට කරන කෙනෙක් දැක්කට පස්සේ සාදුකාර දෙන එකෙන් කරන්නේ මොකද්ද? මේ මිනිස්සු තමයි ඉතිහාසය හදන්නේ. ඔය සෙනග නෙවෙයි. ඔය වගේ මිනිස්සු තමයි ඉතිහාසය අදහන්නේ. ඒක නිසා මේ ධම්මාරාමතාවයේ ධම්මරතිය කියන එක මේ බනට කිව්වට රසයට අහගෙන හිටියට ඒ කෙලෙස් බරිත හිතට තේරෙන්නේ ඔක පිටපොත ලෙල්ල විතරයි. භාවනා කරලා ඔය අඩුම ගානේ උද්‍යප්පේ ඥාන මට්ටමටවත් විපස්සනා දියුණුවට පස්සේ නම් ඒක ඇතුලේ තිබෙන්න පටන් අරගන්නවා. එතකොට මේ බණ වලින් වැඩක් නැහැ. ඇත්තටම එතකොට නැඹුරුවක් ඇති වෙලා ඒ පැත්තට යන්න පටන් අරගෙන ඒ වුණත් ඒ එවැනි කට්ටිය ඇසුරු කිරීම බණ ඇහිලා උදව්වක් නැත්තේ නෑ ඒ වෙලාවට උනා. නමුත් අර මුල් ටිකේ තමයි හුඟක් අමාරු. මුල් ටිකේදී තියෙන්නේම අපි රැළට අහු වෙලා රැළට යන එකයි. ඒක තමයි අපේ ස්වභාවය. රැල්ල කඩාගෙන රැල්ල විරුද්ධව අනිත් පැත්තට යනවා කියුවම අපි කොටු වෙච්ච ගතියක්, තනි වෙච්ච ගතියක්, ගොරකේ වෙච්ච ගතියක්, තනි වෙලා නිකන් මේ රහෙන් තල්ලු වෙච්ච ගතියක් දැනෙනවා. ඉතින් ඒකට ගැම්ම ගන්න අපිට වෙන බුදුහාමුදුරුවෝ වගේ මැරිච්ච පුද්ගලයෙක්ගේ බෑ පණ තියෙන කෙනෙක් ඕනේ. පණ තියෙන සෙනග යන පැත්තට යන එක මරණයට හරි කවුරු හරි ඉන්නවනේ. අනතුරුකතිය හරි ඉන්නවා. ඒකට අර ලාමක දෙයක තමයි යන්නේ. ඒ නිසා මේක මේ වන් මෑන් ආමි. ඒක තනි තනි අලියා. තනි අලියාගේ සටනක් තියෙනවා. ඒක සාකච්ඡා කරන මට්ටමේ නම් අපි අපේ දුර්ලභකම් සාකච්ඡා කරන්න පුළුවන්. කොහොම හරි මේ මේ මම ඉඳ තියෙනවා එහෙන් හරි කමන්නේ මෙහෙන් හරි කමන්නේ ප්‍රශ්න තියෙනවා නම් මතු කරගන්නයි කියලා. සෞත්‍රයෙන් යථාභූත ඥාන දර්ශනයේ යථාභූත ඥාන දර්ශනේ මොකද්ද කියලා ප්‍රශ්නයක් අහනවා ඒකට උත්තර දෙන්නේ ඇත්ත ඇති හැටියෙන් දැකීම ඇත්ත ඇති හැටියෙන් දැකීම කියලා කියන්නේ අපි කිසිසේත්ම මේ තියෙන දේ හැඩ කරන්නේ නැතුව තියෙන දේ සරසන්නේ නැතුව සංස්කරණය කරන්නේ නැතුව එහෙමම බලන එකයි එහෙමම දකින එකයි අපිට කවමදාකවත් මොනම වස්තුවක් බලන්න බෑ සංඥාවෙන් හැඩ කරන්නේ අපේ පරණ සංඥාවල් තමයි මේ වස්තුව අපිට අඳුරලා දෙන්නේ. අඳුරලා දෙනකොටම අපි මේ වස්තුව අපිට උන තාලෙට හැඩ කරලා ඉවරයි. ඊට පස්සේ අපි දකින්නේ වස්තුවට වැඩිය අපි කරන ලද හැඩ මෙන්න මෙහෙම නිදර්ශනයක් නිදර්ශනය නෙවෙයි මූල ධර්මයක් තියෙනවා. අපේ විඥාණයට පේන රූප සේරමයි. ඇයෙන ශබ්ද සේරමයි. වැටෙන ගඳයි, දැනෙන රසයි, කයට දැනෙන පහසයි, හිතට එන හිතවිලි මේ සේරම එක චිත්තක්ෂණයක ගන්න හය දොරකින් ගලනවා. එකයි අල්ලන්න පුළුවන්. විඥාණයට හැකියාව තියෙන එකවරකට එකයි. ඒ නිසා අනිවාර්යයෙන්ම විඥාණයට සිද්ධ වෙනවා මේ එන තොගෙන් ටිකක් තෝරන්න. තෝරන්නේ රුචිය අනුව. තෝරන්නේ අනුස්සතිය අනුව. තෝරන්නේ ආකාර පරිවිතක් අනුව. තෝරන්නේ දිට්ඨිනිචානක් අන්තය අනුව සද්දා හද්දාවන. ඔය පහෙන් එකක් නිසා බියව එකක් තෝරලා ගන්න මේ ඇටෝමේෂක් වගේ බුෆේ ඩයට් එක ඇරලා තිනවා. මේ රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා, හිතවිලි තියෙනවා. මේකෙන් අපි මේ වෙලාවට එකයි ගන්න පුළුවන්. ඒ වෙලාවට අපි කැම් මේසෙකට ගිහිල්ලා බුෆේ ඩට එකක් සිලෙක්ට් කරනවා. ඒ සිලෙක්ට් කරන්නේ අපේ රුචිය. නැත්නම් අපේ ශ්‍රද්ධාව රුචි ඔය කියන කරුණු පහෙන් තොරන්නේ. මේ තේරුවාට පස්සේ අපි කියන්නේ මම මේසේ කෑවයි කියලා තමයි අපි කියන්නේ. මේ මේසෙන් කෑවයි කියලා. නමුත් මම කන එක නෙවෙයි මයිත් එක්ක ඉන්න අනිත් එක්ක නා තෝරන්නේ මොකද එයා වෙන දෙයක් තෝරන්නේ. තයින් ටෙක්න තව දෙයක් තියෙනවා. මෙන්න මේ තේරීම තුළ මගේ රුචිකත්වය ඒකට ආසාදනය වෙනවා. මගේ ගඳ මම කන දෙයට ගඳ ඉස්සලම වැඩිලා ඉවරයි. මේ නිසා අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. සංස්කාර කියන්නේ මේ තේරීම නම. මොන જાතිය දුන්නත් අපි තෝරන්නේ අපිට ඕනේ දේ. ඒ තෝරන්නේ අපේ සංඥාවල හැටියට. අපි මෙතෙක් කල් අරගෙන ගිය ආගයන් ආඩම්බරයෙන් හැටියට. ඊට පස්සේ අපි කිව්වොත් මේ මේෂ බලන්නකෝ මේ දීවැඩියාවචේදී සීනි තිබ්බ කෑව මේ මිනිහා කරපු අපරාධි මේ මට දීවැඩියාව හැදුණනේ කියලා. ඊ මිනිස්සු කෑම උඩ දන්නවනේ දීවැඩියා මේෂ තිබුණා තව උඩ තරම් කෑම. ඒ නිසා දීවැඩියා තියෙන කාලා කී මේෂ අර මිනිස්සුන්ට දොස් කියනවා. මේ තෙල් කෑම තිබ්බා මට ප්‍රිය මට ප්‍රෙෂර් එක තියෙද්දි තෙල් කෑම කාලා මඟුල් ගෙදර ගිහලා හවුතුනා කියලා. අනිත් දේවල් තිබ්බට අහුවෙන්නේ නැහැ. ඒ වගේ මේ ලෝකෙ මුළු ලෝකෙම ඇටෝමේෂයක්. හැම වෙලාවෙදී රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වලින් අපිට දෝරේ ගලනවා මේකෙන් කොයි එකද ගන්නෙ කියන එක අපේ ඒ වෙනකොට තියෙන මානසිකත්වයෙන් අනුව ඒ වෙනකොට තියෙන සංඥාවෙන් තමයි තෝරන්නේ ඒ නිසා අපිට ලෝකේ ඇති හැටි දකින්න බෑ අපි දකින්නේ අපිට ඕන හැටි තමයි ඒක තමයි හිත ගිය තන ආදර රජ මාලිගාව සෑදී කබර ගෝයා වුණත් අපිට කණ්ඩ වුණොත් කලගෝයා කරගන්න පුළුවන් ඒක ඒ වෙලාවේ හැටියට කරනවා මේක අපි කවදාකවත් ජීවිතේ කවදාකවත් අත්දකලත් නැහැ අත්දකින්න පරිශන කළත් නැහැ. ඒක නිසා සරුවචනාංශ මේකට උපමානයක් දෙනවා. ඕකෙන් ඔය රූප වැඩියක්ම මනසු අන්නවන්ද කරන සුළුයි මත් කරන සුළුයි. ඊගාට සද්ද ඊගාට ගන්ධ ඊගාට රස ඊගාට පහස. ඒ නිසා බුදුදහම කියන රූපේනේ සම්පූර්ණම නතර කරපම් මේ පොඩි එක්ස්පෙරිමන්ට් එකකට. පරිශනික මම පෙන්නනකම් රූපේනේක නතර කරපම් ඇද්දකවක. උන්ට අන්ධකාරයට බලන්න. සද්ද නැති දැනකට බලන්නේ මොකද රූප නැති වෙච්ච ගමන් සද්දෙට සෙන්සිටිව් වෙනවා තිරසනුගේ ඇස් පෙන්නේ නැති සද්ද හරි සත්තු හරිම සංවේදී සද්ද වලට. ඒගොල්ලෝ වවුලෝ එහෙම තනි කර වැඩේ කරන්නේ සද්දේ. අපිත් ඇස් දෙක වහවගම සද්දේ මේ කුප්පනවා අපි. ඉතින් සද්ද නැත්තරකට යන්නේ. ඊට ගන්ධ රස දෙක අපිට ඔටුවන් වගේ නාය වහන්න බෑනේ. ගඳ නැති තැනකට යන්න. රස නැති කරන්න කන්න එපා. කතා කරන්න එපා. ඒක liverලා අඩුම සංඥා එන ගොරෝසුම සංඥා එන කාය ප්‍රසාදේ ඇරලා තියෙනවා. ඇරලා එන්න යන්න අරින්න. කයට එනවා ආශාස කරන ආශාස ප්‍රසවාස කරන ප්‍රසවාසී මේක දිහා පූර්ව නිගමනයකින් තොරව කලින් ගත්ත මේක වියන් මේක නොවියන් කියලා බලන්නේ නැතුව choicelessly බලාගෙන ඉන්නේ කියලා කියනවා. බලාගෙන ඉන්නකොට කලාතුරකින් තමයි වහලා තිබුණත් ඇස් දෙක රූප බලනවා. සද්ද අහනවා. හිතවිලි හිතනවා. එහෙම නැතු ආනාපානෙ හිටියොත් මේ ආනාපානයේ 11 ආකාරයේ දකින්නකම් සරුවචනාන්තය කියන්නේ ආනාපාන යථාභූතේ 15යි කියන. ඔක්කොම වහලා එකම කාය ස්පර්ශයට හිත තියලා ඒකෙත් අතීත අනාගත වර්තමාන හීනපනීත ඕලාරික සුඛම ධූරේ සාන්තිකේ අජ්ජත් පහයි දකින 11 ආකාරෙම දකින්නකම් ආනාපානෙවත් දැක්කේ නැහැ කියලා. යම් හැබැයි ඒකේ රසවත් පැත්තක් තියෙනවා. යම්ම වේලාවක රූප සද්ද ගන්ධ රස අතහැරලා ස්පර්ශය වෙන්නේ වායෝ පොට්ටප්ප ධාතුව ආනාපානයේ 11 ආකාරය දැක්කනම් එයා මුළු ලෝකෙම දැක්කවා. ඒක ඕනම දෙකට යොදවන්න පුළුවන්. ඉතින් ඒ නිසා කියනවා මේ කාලය ඇතුළත සද්ද රූප ගන්ධ රස නතර කරලා ආනාපානයේ 11 ආකාරය බලගන්න. එතකොට ඒක නටන්න පුළුවන් හැම පැත්තෙන් බැලුවට පස්සේ මරණ චිත්තක්ෂණේ වුණත් ආනාපානේ ආනාපානෙ හිත දැම්මන අපිට ඔක්කොම දේවල් නතර කරලා ආනාපානෙත් එක්ක එල්ලයක් ඇතුව මැරෙන්න පුළුවන්. ඒ නිසා ආනාපාන දියුණු කරන්න නැත්නම් පිම්බීම හැකිනේ. සක්මන් කරනකොට ඒ කරන දේ. එතකොට එකක් හරියට දන්නවනම් ලෝකෙම දැනගත්තා. අපිට වෙලා තියෙන්නේ මේ හයම දෝරේ ගලනවා. විඥාණයට බෑ හය මේක සැරේ යල්ලන්න පුහුණු නෑ. ਸਰවඥාණයට පුළුවන්. ඒකයි මේ ਸਰවඥාණයේ ਸਰවඥතා ඥානේ උන්වහන්සේ ගව්වත් මේ බම්බයත්තරන් දුර පහතට හෙළු ඇස් දෙක සහිතව ගමන් කරාට ගව්ව ප්‍රමාණී සිදුවෙන සෑම දේම රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන් දන්නවා. ඒ නිසා උන්වහන්සේට කිසියම් තැනක විතර බිම්බෝම් බටවන්න බෑ. කවුරුදල එල්ල කරන්න බෑ මොනවාක්වත්. මොකද රේන්ජ් එක ඔක්කොම ස්කෑන් කර කර ඉන්නේ. මොකද මෙතනින් සංඥා ගන්නෑ. මෙතනින් ගන්න එක අඩුව ප්‍රමාණයක් ගන්න. තියන්න ඕන පහයට විතරයි ගන්න. බ්‍රේන් එක සම්පූර්ණ ඕපන්. අපේ නෑ. අපේ සම්පූර්ණ කොටු වෙලා තියෙන්නේ. ඉතින් කොටු වෙච්ච නිසා අර ගොඩාක් තොරතුරු ඇත්තට 100ට 80ක් තොරතුරු අපි හැම වෙලාවෙම විහිං කපානවා. එකක් අරගෙන 20ක් කරන එක ලොකු කරලා 100 100ක් ලොකු කරලා පෙන්නලා ඉතින් මේක රුචිය සද්ධාවන්ව විස්තර කරනවා. ඉතින් ඒකට යථාභූතයක් වෙන්නේ නැහැ මොකද හේතුව වරණේ. තේරීම තේරීම මනුස්ස හිතට නොකර බෑ. විඥාණයට සියලු සංඥා එකවර කේත කරන්න බැරි නිසා. එකවර ගන්න බැරි නිසා. ඒ නිසා අපි ඒක දන්නවනම් අපිට කීයකින් අපි අසරණයි අපි යමක් බැරි මිනිහෙක් ඒ නිසා අපි එක වැඩක් එක වැඩකට කරලා ඒකේ හැම පැත්තම බලලා ඒ තුලින් ලෝකේ තේරුම් ගන්න හදනවා කියලා කියන්නේ යථා භූත ඥාන දර්ශනය ඇතිකරන්න නම් බලන්න දෙතියෙන්නේ මෙතන බලන්න නැතුව ඉන්න කියලා. රූප බලන්න නැතුව ඉන්නේ. සඳහන බලන්න එපා. සද්ද අහන්න එපා. ආනාපානෙ විතර හිතින් බලන්න. ඒක 100 100ක් දක්වපු දවසේ යථා භූත ඥාන දර්ශනය පහළ වෙනවා කියලා එක පැත්තකින් කියනවා. මේ මෙල්බන් නැත්තන්ට අවස්ථාවක් ඕනේද? අවු නෑ නෑ රචනාංශයට අර තමන් ඉන්නව ඉන්නේ ස්ටෑන්ඩඩ් ගවුවක් වටේට ඒ දේවල් දැසෙන්න කියන්නේ මට කාරණයක් මතක් වුණා අර මේ දේවදත්ත තිරිනාංශයගේ ගල්කඩ පිළායි එතන ඇත්තටම අර මේ කියනවා මේ බුදුරජාණන්සේගේ ශරීරයේ පොඩ්ඩක් මේ මෙයාවිලා ගෝල වෙලා ලේගෙන වගේ නමුත් අර මේ මම හිතන විදිහට එන්න තියෙන අර හතුන් මැරීම කියන්නේ දෙලින් ඍජු වචනේ කියනවා මම මැරීම කියලා කියන ඍජු වචනේ අර නමුත් අතන තියෙන බුදුන් නැගේ ඒ සෙලවීම කියලා. ඉතින් ඇත්තටම මට මේ මට අත්දැකීමක් ලැබුණා මේ දැන් මම මගේ මම හරිම මේ දේශ චරිතයක්. يعني හරි දේශකින් මිනිසෙක් මම අවශ්‍ය දෙකට නිකන් අසද වෙනවා මේ. දිවියේ කිමත කඩේ කියලා නැගටවිලා මට කියලා හරි සමන කපන්න නැත්නම් නැත්නම් කියන එක විදිහට වෙන්නේ. අපි ආවද කොහොම අංශු මාත්‍ර මට්ටමක් ඒ අසමාත මට්ටම පාවිච්චි කරලා අර සතා ගැනීම මෛත්‍රිය කරපු ගමන් මේ ඒක හැබැයි තමයි කපුල වේදගෙන සතා වේදන්තු නෙමෙයි ඇත්තටම ඉන්නේ. සතා ගැනීම මෛත්‍රිය දක්වත් මේක වඩගින්නේ කියලා ඌ ඩග්ගයි වැටෙනවා. නැත්තම් ගලවල වැටෙනවා. ඒක දෙසරත්න්ට ගන්නකම අපිට ඉස්සන්නස කොහොමද හිතා ගන්නවා මේ ජීවාගේ මෛත්‍රියෙන් බුදුරන් වහන්සේගේ ශරීරය එහෙම ගල්පතකින් සුවල කරන්න පුළුවන් වෙයි. පුළුවන් කියලා විශ්වාස කරන්න හැමෝටම තේන්නේ. උරිමක ලේඛනීයම කියලා කියන්නේ ඇත්තට හොඟක් හිටිනේ. නෑ ඇත්තටම මේ මේ අද මේ මේ පරිවර්තනයේ හිරුප එකක් අච්චු ගැහුවා ඒ ස්වාමීන් වහන්සේ කියනවා අප්‍රතිහත වීරිය ඇති පුද්ගලයන් ඇසුරු කරන්නයි කියලා. ඒකදී ඒ ස්වාමීන් අර්ථකථනය දෙනවා අප්‍රතිහත වීරිය ඇති පුද්ගලයන් ඇසුරු කරනවා කියලා කියන්නේ කයේ සෞඛ්‍යයට වැඩිය හිතේ සෞඛ්‍ය ගැන කල්පනාක් ගන්නයි. ආරද්ධ වීරිය සහිත පුද්ගලයා කියලා කියන්නේ තමගේ කයේ සෞඛ්‍ය නෙවෙයි එයා බලන්නේ කක්ලින් අතපය කැලා කැල්ලා ගියත් කන්න හිත හොල්ලන්න නැතුව තියන්නේ. එසයි මොන කාරණාව සිද්ධ වුණත් මේ බාහිර කෙනෙකුට පේන තියෙන හැමතුවාල වීමනේ. හැමතැන සමන්නේ ඒක ඒ හැමගේ මේ හම්බේ හම්බෙච්ච ගියේක හිත සලා ගන්න නැතුව තියන්නේ හැම වෙලාවෙම ෆුල් ප්‍රොටෙක්ෂන් එකේ තියෙනවා. ඒ නිසා අපිටත් ඉස්සලා සිද්ධ වෙන්නේ කයේ හානි තියෙනකොට අපිට හිතා ගන්න එක කරන්න බෑ මොකද අපි හිත උද්දල් වෙලා තියෙන නිසා. ඒ නිසා අන්තිමට යනකොට යනකොට පේන්න තියෙන්නේ මේ හිත ශක්තිමත් වෙන්න නම් කායට දුක් දෙන්න. දුක් එන්න ඕනේ දෙනවයි කියන එක නිකම්ම සාධාරණ කතාවක්. කායට දුක එනකොට තමයි අපි තේරුම් ගන්න බලන්න උත්සාහ කරන්නේ මේ හිතින් වැඩක් ගන්නවද කියලා බලන්න. කයේ දුක් වෙන ගානට නටනවනම් ඒ හිත බොහොම ලාමක නොපුහුණු භාවනා නොකරපු හිතක්. නිසා මේ කොයි දේ කායික වශයෙන් මොන දේ වුණත් අර හිත නොසලතියන් ඉන්නවා කියන එක ඒක ඇත්තටම බලනකොට අර කාම ලෝකේ අතහලා රූප ලෝකෙට ගියා වගේ රූප ලෝකේ අතහලා අරූප ලෝකෙට ගියා වගේ ඒ මට්ටමට ගියාට පස්සේ කාය දිහා බලන හැටි වෙනස්. කයින් තමයි ලෝකයේත් එක්ක ගන්න දිනෝට යන්නේ. නමුත් ඒ හිත මේ මේ කවුද මේ මුගලණ සානසගේ ඇට හාල්ලට වෙනකන් කුඩු කරලා දිනවා කියන. උරු ඇවිල්ලා මොකොත් නෑ මට්ටම්ම කරලා තියෙනවා. ඔක්කොම තදකම් කරපණ ඉඳලා කල්පනා කරනකොට තව ආවුස තියෙනවා. තියෙනවා. අර කැලේ ටික මල්ල ඔක්කොම ඇට් කරන බුදුහාම කාට කිට කරු දැන් නම් ප්‍රමාණයට වැඩි මේක කරන්න බෑ ඉවරයි. ඒත් අවසර දෙන්න පිරුණම් පාන. ඒ තරණ වෙලාවේදී ඔය මොනම කල්පනාවක් නැහැ. ඒ ඒ කාරණාව සිද්ධ වෙනවා. කර්මානුසූපෝ ඒකට ඒ සිද්ධ වෙනවා. ඒක තුනන් පස්සේ ආය ආය දැක්ලා බලනකොට හිත දන්නවා මම සරුවචනාංශගේ මමත්සව් පින්නම් පාන විදියක් නැහැ. කියන්නේ නැතුව අවසර ගන්න නැතුව සරුවචනාංශ කාට කියලා පින්නම් පාල ගන්නවා. ඉතින් තව රහතන් වහන්සේ නමකගේ මේ ගේ ඇතුලින් නැති සර්පෙක් ගහලා ඒ සාන්නත හොඳටම දන්න තව සල්ප වේලාවකින් මරණය සිදු වෙන යාළුවන් සම්බ්‍රහ්මචාන්දවස කතා කරලා කියනවා තව පොඩි වෙලාවක මේ ශරීරයේ ධාතු කැඩලා විසි වෙනවා ගේ ඇතුලේ තියන්න බෑ කියන තියන්නේ. ඉතින් ඒක දිහා බලනකොට පේන්නේ තියෙන්නේ මේ සාමාන්‍ය පුද්ගලයා පැත්තෙන් බැලුවොත් මේ කිසිම හවුහරණක් නැති මොනම ආරක්ෂාවක් නැති තත්ත්වයක්. සාධන ආන්දේ ඒක තමයි ලොකුම ජයග්‍රහණය මේ මහා පරිනිර්වාණයට යන්න හදන මේ භාගයක් නිර්වාණය ලැබලා තිනවා පූර්ණ නිර්වාණයට යන්න ලෑස්ති දැන් මේ අපි පරිනිර්වාණය කියලා කියන්නේ දුක සම්පූර්ණ ඉවරන දන්නේ මේ කය තියෙනකන් දුකයි එයා දන්න සර්පෙක් ඇවිල්ලා යන්තම් මට ස්කෝලර්ෂිප් එකක් දුන්නා දැන් මේ කරදරේ ඉවරයි මේක පොඩ්ඩක් එළියෙන් තියන්නකො කොහොමුනාට බලන්න දැන් ඕගොල්ලන්ට කරදරයි අතල්ලා එන එකයි තියෙන්නේ මේ පැත්තෙන් බලනකොට ඔය දරුවචන් ආන්සෙලා නැත්තම් ඒ මාර්ග ඥානයක් ඵල ඥානයක් ලැබුව කෙනෙක් මේ හරියනවා වරදිනවා එහෙම නැත්නම් ලාභ කර්ම අනුව සිද්ධ වුණාට ඒකෙන් කවදාවත් කර්ම අලුතෙන් රැස් කරන්නේ කොච්චර කර්මයක් අනුව Tamanට නින්දාවක් පාඩුවක් වුණත් අලුතෙන් චේතනාවක් ඇති කරන්නේ තුස් නොදකින් මේකයි මට කෙරුවේ කියලාවත් නැහැ එච්චරයි හිත අරස කරනවා අලුතෙන් කර්ම රැස් කරන්නේ මේ ආශිර්වාදසුන් හරි කවුරු හරි දැනගන්න. පෙර කරන දෙකේ මෙයා දැම්මට ගහනවා කියලා ඒක. බනිනවා. නැත්තම් මල් මාලක් පලඳනවා ස්තුති කරනවා. ඒ ස්තුති කරලා දන්නවා මේක මේ නාටකෙම හැටියට එයා ඒක කරන්න ඕන මම මේක ගන්න ඕන. එච්චරයි එතන තියෙන්නේ. එහෙම නැතු මට මම මේ නාටකෙම අයින් වුණාට පස්සේ මට ඔක වැඩක් නැහැ නේ. මම මේ නාටකම කරන ඉන්නවනම් මම මේ ඇඳලා ඉන්න වෙලාව හැටියට ඕක කෙරෙන්න ඕනේ මෙතන. යා මට මෙතන ගහන එක තමයි කතාව හැටියට තියෙන්නේ. ඊට පස්සේ දන්නවා මේකේ නාටකෙම හැටියට එහෙම මෙතනට ඕකට ආය අඳින්න ඕනේ නැහැ වෙනමම. ඒ නිසා කවදාකවත් අලුතෙන් කර්ම රැස් කරන්නේ අනේ මනුස්සයත් කරගෙන ඉඳන්නේ කර්මයක් අපරාධ නෙවෙයි. පරණ කර්මයක්. මගේ ගේ වෙන වෙලාවේ ඒකටවත් මොකක් නැතුව කර්මණ ඉඳනනම් කයේ සෞඛ්‍යයට වැඩිය හිතේ සෞඛ්‍ය ගැන හිත හොද්දටම සලකන්න. ඒ නිසා නේ මේ මනුස්සයා දැන් මම ගිහිල්ලා අයියකෝ කියලා වොත් එම තවත් වේග අරගෙන තවත් කර්ම රැස් කරනවා. ඒකත් අරස කරන්න. කර්මදාවේ කර්මානුරූපව මෙයා මෙහෙවිලා තියෙන්නේ. ඒක විච්චාව. එයාට වළක්වන්න බෑ. මටත් බෑ. මොකද කර කර කර්මයක්. මේ වෙන වෙලාවේදී අලුතින් උකට බෝර දාන්න එපා. අලුතින් උකට කර්ම රැස් කරන්න එපා. නැත්නම් චේතනා පහල කරන්න එපා. ඒක නම් ඉතින් මලමිණියක් වගේ ඉඳලා බේරෙන්න වෙයි. ඇත්තම කියනවා කරන්න බෑ. හිතන්න වෙනම පුංචි පුංචිව කරතයි. ඔය කමක් කවුරුරි සාමාන්‍ය බයිනකොට ගහනකොට මගද්දුරට යනකොට අපි පොල්ල කඩාන යනවා. යනකොට තේස්ලා ටිකක් කළා යනකොට ඔන්න උතුම්නේ කරගන්න දෙයක් කරගන්න දෙයක් කියලා මනින්න ආරම්භය. සම්පූර්ණ චිත්තයනේ වෙනස් වෙනවා. අපි ඒකට ප්‍රතික්‍රියා නොකර ඇති වෙන හැටියට සම්පූර්ණ ඥානිකා වෙන්න ඇරියොත් ඒ සතෙකුටවත් ඒ වැඩේ කරන්න බෑ කියලා කියනවා. සතෙකුටවත් අරගෙන ආපු වේගය ඇඩ්‍රිනලින් සාවය අපේ ඇඩ්‍රිනලින් සාවයේ අඩුවීමක් වෙනකොටම අනිත් එක්කනාගේ ඇඩ්‍රිනලින් සාවයේ එහෙම්ම සාදු වෙනවා කියලා කියනවා. තිරසනාගෙත් වෙනවා. අපි එක කෝප වෙන්න වෙන්න තමයි යාගේ නැගලා ඉන්නේ. ඒ නිසා ඒ සර්වචනාංශයේගේ පැත්තෙන් බලනකොට ඇඟේ ලේ හෙලවීම ලාභ කීර්ති ප්‍රශංසා නින්දා කියනකොට උන්වහන්සේ ප්‍රධාන වශයෙන් තන තියලා තියෙන්නේ හිතේ සෞඛ්‍යය. හිතේ සෞඛ්‍යයේ පළලා ඒක අරසා කරගෙන තමයි කය සෞඛ්‍යයට යන්නේ. පෘථග්ජනයා හිතේ සෞඛ්‍යය ගැන දන්නේත් නැහැ, වග කියන්නේත් නැහැ. ඒක එක්ක දියන්නාසයට බාර දෙනවා. එහෙම නැත්නම් මේ ආණ්ඩුව සෞතුනේසයි කියලා කියනවා. මැරෙන්න හදන්නේ කයේ සෞඛ්‍යයට. ඒ පැවැත්මේ ස්වરૂපය. ඒ නිසා ඒ ආරි විවාහ නැත්නම් ආර්යනාසලාගේ පැත්ත දිහා බලනකොට ඒක සංනිවේදනය කරන්න බැරි නෑ. ඔත්ත ලියවිලා තියෙනවා සූත්‍ර සඳහන් වෙලා තියෙනවා. මොකද තේරුම් ගන්නට ওই තර්ක ඥාණයෙන් යන්න බෑ. නවතර වෙලා එමීට තේරුම් ගන්න. විපස්සනාවට වැඩිම ළඟ සතිය ඉන්නකද සමාධිය. එකම අවශ්‍යයි සතිය ප්‍රතිපලයක් නේ සමාධිය කියන්නේ. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. හරි වෑයමක් තියෙනවා නම් හරි සතියක් වෙනවා. හරි සතියක් තියෙනවා සම්මා සමාධිය තියෙනවා. සම්මා සමාධිය තියෙනවනම් ඇත්ත ඇති හැටියෙන් පේනවා. යථාභූත ඥාන දර්ශනයට අවශ්‍ය කරන්නේ සමාහිතෝ භික්කවේ යථාභූතං ඥානාති පස්සති. ඒතර විපස්සනා කියලා කියන්නේ ඇති ඇති ඇති දැකීම නම් ඒකට මේ කියන්නේ කණ්ණාඩියේ දූවිලි නෑ, මායම නෑ, කපල වගේ ලස්සන කණ්ණාඩි පේන්න තියෙනවා. ඒක තමයි සමාධිය කියන්නේ. ඒ නිසා සමාධිය නිසා සමාධියට හේතු වෙන්නේ යට ඉඳගෙන සතිය තමයි. සතියට හේතු වෙන්නේ වීරිය තමයි. වීරියට හේතු වෙන්නේ සද්ධාව තමයි. එක එක එක එක මේ ප්‍රතිඋත්පන්න ධර්ම පෙළක් යන්නේ. ඒ නිසා විපස්සනාව සති සමාධි දෙක සමානව තියන්නේ. සති සමාධි දෙකම تعلق කරගෙන යන්න ඕනේ. ඉතින් එතෙන්දී ඔය මේ මෑත කාලේ ප්‍රශ්න මතුවලා තියෙන ඔය සමාධි කියන්නේ විපස්සනා සමාධියද සමත සමාධියද කියලා. විපස්සනා කරනවා. විපස්සනාවට කරනවා. අරමුණක් කරලා කරනවා. ඒ ප්‍රකාරයෙන් ඉඳලා විපස්සනා කරන කෙනෙක් අත්ම ධ්‍යාන කියලා කරනවා චක්‍රඥාන එතකොට ඒ ප්‍රතිපල සමහර වෙලාවට ප්‍රතිපල නෙවෙයි ඒකට අර උපචාර සමාධිය කියන එක නාය ප්‍රතිපදාල කියන දුක්ඛාපටිපදා කියලා. ඉතින් හැම දෙයකම ඒ කියන්නේ මේ ඔපරේෂන් එක කරන්නේ සීනති කරලා නෙවෙයි. ඒ ඔය ඒ දොස්තරම තමයි කරන්නේ. හැබැයි ඇනස්තීෂියා දීලා නැහැ. ඉතින් ආය නැහැ දිගටම කපන හැබැයි ආය 100 වෙන වෙලාවේ වේදනාවක් කියලා එකක් යාට නැහැ. වේදනාවක්. මේ ඉන්නෙම වේදනාවේනේ. යුද පිටියේදී කපන්නේ සිහිනති කරලා නෙවෙයි. යුද පිටියේ තියටර කරලා. ඒ වෙලාවේදී කපන්නේ. මට හොඳ ලස්සන කිව්වේ ඔය මේ ඔය 17 ආය සුතුන්ගේ මේ පුතා. එයා හෙලිකොප්ටර් ක්‍රෑෂ් වෙනකොට එයා තමයි පයිලට් ඉඳලා තියෙන්නේ. කෝපයිලට් දෙන්න ආව කැබින් එක සම්පූර්ණයෙන්ම හීරෝ වුණා පොල් ගහ කරලා ලොක් කරලා මෙව අරින්න බෑ. දැන් ගිනි ගන්න. පෙට්‍රල් ෆුල් ගහලා තිබිලා තියෙන්නේ බුම්කේ. ගිනි ගන්න වෙලාවේදී එයාගේ කෝපයිලට් කොහොම හරි වීදුරු බෙදගෙන තියෙනවා. වීදුරු බිඳගෙන ඌ එතකොට එළියට ගිහිල්ලා මෙයා වැදලා ගත්තලු. ගන්නකොට මේ හක්ක ඔක්කොම කරිලා මුළු මොලේ ඇතුලේ ලේ. මෙයාට තාම හොඳට 130 මොනක් කරන්න බැහැ. ඒල එළියට ඇවිල්ලිවලා <clears throat> මෙයා අරගත්ත ලංකාවේ කැල්ලට ওই මාජින් එක වෙලා තියෙන අරගෙන මෙතන ඉතින් යටට ක්‍රෑෂ් වුණා දැන් එක වෙනකන් මෙහෙන් තව හෙලිකොප්ටරයක් ගෙන්නකම් පමා. දිග්ගතෝම මූට පණ සීමාවල 100 තියෙනවා. මේක මේ ඔක්කොම ඇතුලේ හකු කැඩිලා ලේ ගිහිල්ලා මේ ඔක්කොම બ્લોක් වෙලා. හුස්ම ගන්න ඉතින් මරණය තමයි. ඊට පස්සේ හෙලිකොප්ටර් ගිහලා දොස්තර ගාවට ගන්නකොට අන්ත ඒ කියන්නේ දැන් හුස්ම අමාරු දොස්තර ගත්ත ගමන් කැපුවද මෙතනින් කපල මේක නැත්තල විදියට දැන් හුස්ම ගන්න මේකළු මූත සාන්තියක් ආවලු පුදුමාකාර විදියට එතනින්ම සීන තුලා සීන චේචිකම ඔක්කොම යකඩ දාලා මෙතනින් බටේ දාලා සුමාන දෙකක් තියලා තිනවා. ඉන්නේ පනවරෙන් යන්නේ පන. මෙතනින් කම වෙලාවේ සීනති කියලා මොනවත් නැහැ. ඉතින් යනකම් මීයට 100ක් තිබිලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී අපි මේ තියටර් එකට ගිහිල්ලා සීනති කළා කැපිල්ලක් නැහැ. එහා පැත්ත මෙහා පැත්ත දෙකේ එකක්. ඊට පස්සේ මේකේ ලේ කුණු වෙලා. ඇතුලේ ලේ කුණු වෙලා දත්මඩින්නට විදියක් නැහැ. මම සීයා වෙලාවේ පුළුවන් තරම් ඒ ට්‍රක් එක සුද්ධ කරන දිශෙම ඇට හයි වෙනකන් සුමාන දෙකක් තියලා දිනවා. ඉතින් නායකුණු වෙලා. ගඳ ගැන කතා කරන්න දෙයක් නැහැ. කැම දෙන්නේ මේකෙන්. ඊට පස්සේ 50ට පස්සේ ගන්න කෝපයිලට් එක කවුරු කඩව ඩිසේබල් වුණා. මෙයා රෙජුලාමික තාමයි. ඩොක්ටර් ඇන්කා දෙල මිනර බැටරියන එක බාර දීලා තිනවා. ඉතින් දැන් ජීවිතය ගැන කතා කරනකොට ඔය සීනති කරලා කපන එකයි සිහිය පිටින් තියලා කපන එකේ මොනම කෙනෙකුටවත් එයාගේ නෝනවත් එයාවත් ඔයිට ඉස්සෙල්ලා කියන්න දෙන්නේ නැහැ කවදාවත් මගේ මෙතනින් කපන එක සාධාරණයි කියලා. නමුත් දොස්තර දන්නවා. උත්ෙන්න ගියාට පස්සේ ඒව මොනවත්වත් ඕනේ කපන. ඒ වගේ අර දුක්ඛ පරිපදාහන්න දෙයක් නැහැ. නමුත් ඒතර ජීවිතයේද මරණයද ඒගොල්ලෝ දොස්තරේ තීන්දුව ගන්න. ඒ වගේ අපිත් අර උච්චන්න වෙලාවල් වලටපත් වෙනවා. ජීවිතයේ ඥාති ව්‍යසන, වස්තු ව්‍යසන වලට එනකොට අපි අර ඊවසීමේ මට්ටම් පයින්නවා. ඉතින් අපි දුක්ඛ ප්‍රතිපදා කියත් එකයි, ඔක බැඳලා ගැහුවත් එකයි, ගහලා බැඳත් එකයි, තෙලෙන් බැද්දත් එකයි, කිරෙන් බැද්දත් එකයි. ඉතින් අන්නේ වගේ තද සංසාර බය තියෙන සංවේග ඥාන පහළ වෙච්චාට විපස්සනාව දෙනවා. ඉතින් යා දන්නවා මේක උරතල් කර කර ඉන්ජෙක්ෂන් එකක් කපන්න දෙයක් නැහැ. ඔක කොහොම රකත් ඔක විඳින්න වෙනවා. නමුත් එහෙම නැතු හිමීට යන්න මෛත්‍රී බුදුහාමරෝ දැකලා යන්න කට්ටියට කියනවා. බය නම් එච්චර තමන්ගේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරන්න සමත ක්‍රමේ තියෙනවා. සීනති කරලා කපතයි. ඉතින් ඔක්කොම අසං කරන්නේ ඒකට තමයි. එහෙමනම් සමාධියට හතරවෙනි ධ්‍යානෙට ගිහිල්ලා නැහැ පළවෙනි ධ්‍යානෙව හතරවෙනි ධ්‍යානෙ අර්පණාව කියලා කියන්නේ සීනති කරනවා කියන්නේ. අර්පණ සමාධිය කියන්නේ ඒකට බෑගත්තට පස්සේ ලෝකේ අනෙක් ඉන්ද්‍රයන්ගේ සම්බන්ධය කපලා යනවා. අරමුණේ ඉන්නවා. ඉතින් අරමුණේ ඉන්න නිසා ඒ දුක ඇතුළත දික්කටම සුඛයක් තියෙනවා. විවේකජ පීති සුඛයක්. නමුත් මේ සුඛය තුළ විපස්සනාවක් නැහැ. ඒකේ ආසාදේ ඉන්න පුළුවන්. ඉතින් ඕන දුකක් නැත්නම් ඒකට යන්න පුළුවන්. ඒ නිසා ඒක අත්‍යවශ්‍යයි. එතන සමාධියක් තියෙන අවශ්‍යයි. නමුත් ඒක තියෙනවනම් අපිට ගන්න පුළුවන් අතිශෝක්තිය අතිශෝක්තිය නෙවෙයි සුඛෝපභෝගී දෙයක්. නමුත් ඒක හැමෝටම හම්බ වෙන්නේ එකක්. දෙක එහෙම නොවුනට ලේබිට කැපිල්ලකුත් තියෙනවා. ධ්‍යාන ඇතුළේ ඉඳගෙන ඒ කියන්නේ කියලා සයින් එහෙම අඳුරගෙන ඉඳලා ඒක කැරිලා විසිරලා එහෙනම් ඒ කියන්නේ ධ්‍යානෙ අඳුරගන්නේ නැහැ ධ්‍යානයක් ඇතුළේදී කල්පනා වෙන්න බෑ ධ්‍යානයක් ඇතුළේදී අනිත්‍ය දුක්ඛ ඒ සංඥා ඔක්කොම සිද්ධ වෙන්නේ විතක්ක ਵਿਚාර දෙකේ තාම තියෙන නිසා නමුත් ඒක දුර්ලභමක් ඒක විද්‍යා ධ්‍යානෙ කියලා කියන්නේ මේ දුර්ලභකම දැකලා විතක් ਵਿਚාර කපා හැරීම ඔය කියන්නේ නැත්නම් දුර්ලභකමට පෝර දාන එකක් ඔත සමාධියෙන් විද්‍යාන භූතත්වයෙන් ආරාධනා කරන අපේ ව්‍යාකරණ දෙකදී. ඒකවල තමයි සම්මා සමාධිය, මිත්‍යා සමාධිය කියනකොට මොනවද කියන්නේ? උදා සමාධිය, අත්මන සමාධිය කියනකොට අරූප ධාන වලට යන ඒවා තියෙනවා. උදාරයි ආත්ම. ඒකෙන්දී ඊටපස්සේ නැවත පුදුමන්තු අර භෝගයන්ට ආනාපානසතිය මුලින්ම බලන්න. ඒකවල සම්මා සමාධිය අරූප ඥානවල මිත්‍ය සමාධිය කියන්නේ නෑ ඒක ඇත්තටම ඒක පටලවිල්ලක් වෙන දෙයක් නෑ අවතනන්තේ සම්මා සමාධි විස්තර කරන කියන්නේ චතුත්ථ ධානයේ සති උපේක්ඛා සති පාරිශුද්ධින් චතුත්ථ ධානය උපේක්ෂාව සහ සතිය සහිත ඒ මිත්‍යා සමාධිය කියනකොට සතිය නොතිබෙන්නේ ඉතිතිය සතිය කියන්නේ ධානයට යන තරම් සතියක් අවශ්‍යයි නමුත් ඔය කියන්නේ choiceless අව්‍යානස ඒ කියන්නේ ප්‍රතික්‍රියා නොකර ඉන්න එක වටිනවා කියන හැඟීම නැති වෙන්න පුළුවන් යාතුන තාම ප්‍රතික්‍රියාව තියෙනවා ඒ නිසා ඊට කලින් සර්වඥාන්සට කලින් පැවතිච්ච ශාසනවල දැන් උනත් ඔය කරන සමත Hindu භාවනා කරනකොට මේ ආත්මානාත්ම කියන කතාව තේරුම් කරගෙන නෙවෙයි තාම යන්නේ. ඒකට ආත්මේ පිළි අරගෙන ඒ සතිය තියෙන යන්න පුළුවන්. ඒකත් ඒක බුදුරජාණන් වහන්සේ ආර්යමන් සංධියක් විදියට සම්‍යක් සමාධියක් විදියට අඳුරන සමාධිය තමයි. ඇත්තම දිට්ඨ ධම්ම සුඛමයි. ඇත්තටම මේ විවේකයෙන් හටගත්ත පීති සුඛයක් තමයි. නමුත් දෘෂ්ටි පිරිසුදුකමක් නැහැ. ඒ නිසා සමාධියක් තියෙනවා. ඒ නිසා අපේ දැන් ඔය මේ සමා සමාධි සූත්‍ර වගේ වල සර්වඥාන්සේ චතුරාර්ය ධ්‍යාන තමයි පෙන්වන්නේ. ඒකට පෙන්වන සති පාරිශුද්ධින් සති උපේක්ඛා පාරිශුද්ධින් චතුත්ථ ධ්‍යාන. ඒතර ඒ කියන්නේ සත්‍ය කියන තැන කළු ලපයක් නෑ හොඳ පිරිසිදුයි. ඉස්සරහට සම්‍යක් දෘෂ්ටි පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක මේ මේ හොඳට ඉරැඳලා පෙන්නලා දීලා තියෙනවා. ආර්ය සමාධිය කියන්නේ මොකද්ද නැත්නම් සම්්‍යක් සමාධිය කියලා කියන්නේ මොකක්ද කියලා. මෙතනදී මේක ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ සම්්‍යක් සමාධිය ඕක ප්‍රශස්ත මට්ටම කියලා හිතමු. හොඳ මේක නම් සමාපත්තිනේ. මේක නම් ප්‍රශස්ත මට්ටම. ඊට පස්සේ දැන් කාලේ අඩු මේක හොයන්න හදන්න. මේ ජොබ් එක ගන්න අඩුම ක්වොලිෆිකේෂන් එක. අඩුම ක්වොලිෆිකේෂන් එකට යනකොට ඔය විසුද්ධි මාර්ගය පිළිගන්නවා සෞපචාර අට සමාපatti. උපචාර සමාධියේ සිට අෂ්ට සමාපatti දක්වා රේන්ජ් එක. උපචාර සමාධියට ආවට පස්සේ තාම ධානයක් ඇති කරගන්න සුදුසුකම් ලාවට තියෙනවා ඇති කරගෙන නැහැ. ඇති කරගන්න ගියෝ සමත පැත්ත, ඇති කරන්නේ නැතුව විපස්සනාට ගියොත් විපස්සනා පැත්ත. ඒකට විපස්සනා පැත්තට යනවනම් තාම නීවරණ බලපෑම තියෙනවා. තාම රූප වේදනා සද්දවල බලපෑම තියෙනවා. ඒ වුණාට අර කාගෙන යන ගතිය නිසා ඒව නතර වෙනකන් ඉන්නේ නැහැ. ඒක තියෙද්දිත් මම යනවා රග සෙල්ලම් කරනකොට අර එන එකත් ගරගෙන බෝලේ අරගෙන යන්න එපායි. අවු ටැකල් කරනවා දන්න සෙල්ලම් දාන්න. කඩාගෙන බෑනවා. මොකද නැත්තම් බෝලේ පාස් කරන්න පස්සේ. අර උසගෙන ආපෙක තේරුණා වස්තර ගන්නකොට කොයි එකා ගණිත දන්නේ. ඉතින් ඒක කාගෙන යන එකයි තියෙන්නේ. ඒ වගේ අර විපස්සනාවේදී තියෙන්නේ අතවය කඩාගත්තත් කියන්නේම දුක්ඛ ප්‍රතිපදා කියලා. ඒ විපස්සනා කියන්නේ දුක්ඛ ප්‍රතිපදා. ඉතින් ඔබ මේ ආට පස්සේ පාවොක්සාරෙන් යහුවට පස්සේ මේ පාවොක්සාරට කිව්වා මේ දුක්ඛ ප්‍රතිපදා වුණාට ධානයක් ලැබලා ධානයක් පිරිහුනොත් ඔයිට වැඩි දුක්ඛ ප්‍රතිපදාවට එනවා කියන්නේ. නිසා සමතේ ගියත් දුක්ඛ ප්‍රතිපදාව තමයි ධානය කෙරුවට ඔබ ධානින් එක ලේසි නෑ. මුගක් වෙලා හෙන්න දැන් මං ඉන්නේ ධානයේ කියලා. ධානයට යන්න ඉස්සෙල්ලා ධානයට ගියා වගේ හිතෙනවා. ඊට පස්සේ සම්බත් ඇහෙනවා. ඊට පස්සේ සැකයක් එනවා. මං ඉන්නේ ධානයේද නැද්ද කියලා. ඊට පස්සේ ඒ පුද්ගලයාට මේක අතාරින්න ඕනේ ආයේ මුලක ඉඳලා යන්න. කප්පට අතාරින්න බෑ. ධානයක් කියලා හිතාගෙන මේ මග නතර වෙනවා. එහෙම කෙනාට විපස්සනාවක් නැහැ සමතෙත් නැහැ ගුරුවරයෙක් කියලා හොඳටම ටොක්ක්ක් කරලා කිව්වේ නැත්නම් මුලින්දල පටන් ගන්නෙත් නැහැ. ඒකට හරි දුක් ප්‍රතිපදාවකට ඔය ඔය මේ සර්වඥාන්ත වැඩ ඉන කාලේ දෙනමක්ම අවධාන මරණ අවස්ථාවේ යෝතත්තර කරලා බෙල්ල කපාන බැලලා. ඒතකොට මේ විතක්ක විචාර මත විපස්සනාව වෙදෙනවා නේද? විතක්ක ਵਿਚාර මත ඔබ පළවෙනි ධ්‍යානයේදී හම්බෙන විතක්ක ਵਿਚාර මත මොනවක් කරන්න යනවයි කියලා කියන්නේ ඒ කෙලෙස් වලට පොහොර දැමීමක්. විතක්ක ਵਿਚාරය එතන දුර්වලකමක්. ද්විතිය අධ්‍යානට යන්නේ විතක් ਵਿਚාර කපලානේ. ඒ නිසා මෙතන කරන්න දන්නේ. ද්විතිය අධ්‍යානට ගියන් පස්සේ එතකොට ආයේ ගියා කියන්නේ විපස්සනා මොකද? බෑ. ඒක පැහැදිලි කරන්න. හරවන කියන්නේ ධානය නැගිටලා. ධානය නැගිටතර පස්සේ අර කෙලස් නැති මේ විවේකයේ තියෙනවනේ. ඒක හිතනවා ගාවක් කළා හිතෙනවා. කියන්නේ ගාවක් හොඳව නිින්දක් ගියාට පස්සේ ඇඳේ ඉන්නකොට අපිට අර විවේකයක් දැනෙන. ඒ වගේ ධානය නැගිටතර පස්සේ ඒ ධානය හිතේ ඇතිවෙච්ච ආනිසංශ ටික ගෙවීමෙන් පවතිනවා. අන්නේ ගෙවීමෙන් පවතින වෙලාවේදී අපි මේ වර්තමානයේ පේන කියන්නේ අපි කියන අයුවට ත්‍රිලක්ෂණයට මතු කරන්න පුළුවන් අරමුණක් දැම්මොත් ඒ අරමුණ නීවරණ බාධා වලින් තුර හොඳට දැක ගන්න පුළුවන්. ඒ දැක ගැනීම තුලින් සමත සමාධිය ඉවරයි අර්පණාව. හිතේ යම් කිසි උපචාර සමාධිය. ඒ සමාධිය තුලින් අපි ත්‍රිලක්ෂණයට ගැලපෙන අරමුණක් දීලා විපස්සනා සමාධිය ටක් ටක් ගාලා හදා ගන්නවා. ඒ ඒ මොහොත. එතන එතන ක්ෂණික සමාධිය. හදාන විපස්සනා ධ්‍යාන. ඉතින් අර මේ සුද්ධ විපස්සනා කියලා කියන්නේ ඊට කලින්වත් ඇති කරගත්ත අර්පණාවකින් පිටක් නැහැ. එතන එතන ඇති කරගත්ත විපස්සනා සමාධියම යන්නේ. ඒක හරි සෙල්ලක්කාරයි. ඒක ඉතින් මේ ඒ කියන්නේ මේ දුක් ටික තියෙන්න ඕනේ විපස්සනා කරන්න කියන්නේ මේ ඔක්කොම ඒක නැති කරලා නේ මේ විපස්සනා කරන්න හදන්නේ දුක එනකොට කියනවා ඒක පස්සේ එන්න මේ විපස්සනා කරුවට පස්සේ දුක එන්නේ කියලා කියනවා සෝරි තමයි මෙන්න ඈ එහෙම ඉන්නේ නැහැ නේ ඉන්නවනේ ඒක ඔයගොල්ලෝ ඉන්නවනේ ඔච්චර කල් ඉන්නේ ගන්නෑ එහෙම ඉන්දියානු උපකෝන් කියන උපකරණ මනාපන් කියන්නේ මනාපමන අපේ මනාපමන ආවට පස්සේ තමයි වැඩේ තියෙන්නේ. ඔව් ඒක ඒකට ඒකට සූදානම් වීම තමයි අර අදි කුසලයට මේ කම්මැලි වෙන්නේ නැතුව බලාපොරොත්තු වෙන්න මේ පැමිණෙන දුක තුලමයි දුකේ ගැලවීම තියෙන්නේ. ඒ දුක මගහරිනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම දුකේ හේතුව දැකීමත් මගහරිනවා, නිරෝධයම ගන්නවා. දැන් අපි සාමාන්‍ය සිංහලෙන් කියනවා කට්ටක් ගන්නොත් ඒක අයින් කරන කට්ටක්ම හිමිනේ. කට්ටක් නැතුව කට්ට අයින් කරන්න බෑ. ඒ නිසා මේ දුක නැති කරන්න තියෙන දුක පිළිබඳ ඥාණය ගන්න නම් දුක දිදුල දිදුල තියෙන්න ඕනේ. ඊයේ දුකක් හරි අනුගේ දුකක් හරි තිබිලා බෑ. ඉතින් අපි ඒක පිළිබඳ සම්පූර්ණ වැරදි ආකල්පයක්නේ තියෙන්නේ. විපස්සනා යෝගාවචරය දුක ආහාර කරගන්න. මේ සමත යෝගාවචරය අමාරු වෙනකොට වැඩි හරි එනකොට අර ඉන්ජෙක්ෂන් එකක් ගහලා වගේ ඒ අර උපචාර සමා කල්පනා සමාධියට ගිහිල්ලා නතර වෙනවා. නතර වෙලා ඒක ටිකක් රෙස්ට් කරනවා. රෙස්ට් කරුවට එතන විපස්සනාවක් නැහැ. ඉතින් නැගිටලා ආයේ සමාධිය තුළින් දිගට යනකොට තමයි විපස්සනා සිද්ධ වෙන්නේ. හොඳයි දැන් නම් අපේ කාලය સમાપ્ત වෙගෙන යනවා. මේ මෙල්බන් වල මොනවද කියන්න තියෙනවද? හමාර කරන්න ඉස්සෙල්ලා. දැන් තේරුම් ගන්න. දැන් එන්න අපි ධර්ම සාකච්ඡා හැමාරේ චාරිත්‍රානුකූලව තේන්න පෙන කාටත් පින්පැමිලි වීමේ මේ දවසේ ධර්ම සාකච්ඡා කටයුතු සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා.